අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ සීලුම් දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසකේන උබෝ සද්දේ සුනාති දිබ්බේච මනුස්සේච තාති ගරු කටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි අදත් ඉදිරිම් තියාගත්තේ අපි ඊයේ ගත්ත මාතෘකාවට අදාළ මේ පාලි ත්‍රිපිටකයේ මේ දිබ්බසෝත ධාතුව පිළිබඳව විස්තර කරන තවත් පාලි වාක්‍යයක් ඒක අපි ඉදිරියෙන් තියාගත්ත මේ දසුතර සූත්‍රයේට සාධකයක් වෙනවා දිබ්බාය සෝත ධාතුවා විසුද්ධාය අතික්කන්ත මානුසකේන උබෝ සද්දේසුනාති දිබ්බේච මනුස්සේච යම් කිසි කෙනෙක් මේ දිබ්බ සෝත ධාතු දක්වාම තමන්ගේ හිත සුද්ධ කරගත්තොත් පිරිසුදු කරගත්තොත් අපි අර කියපු විදිහට සමාහිතේ චිත්තේ පරිසුද්ධේ ආදී විදියට ಗುಣ සහිතව ඒ කෙනාට මනුස්ස සද්දේ ඉක්මවලා නැත්තම් මනුස්සෙකේ තියෙන හැකියාවල් ඉක්කලා ඉක්මවලා අතික්කන්ත මානුසකේන උබෝ සද්දේ සුනාති සද්ද දෙකම ඇහෙනවා දිව්‍යමය සද්ද සහ මනුස්ස සද්ද ඉතින් අපි ඒක ඊයේ පුළුවන් තරම් බේරගත්තා. මේ වගේ අතිරේක ලාභයක් අපි විපස්සනාට පාදක කරගන්නේ කොහොමද? නැත්නම් විපස්සනාවේදී මේ වගේ අතිරේක ලාභ ලබනද කොහොමද පෙළඹුම? කොහොමද එළඹුම සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඒ සඳහා සමත ක්‍රමය තමයි මේ පාඩවලට විසුද්ධි මාර්ගයේ දක්වන විස දීර්ඝ අර්ථ කතා තියෙන්නේ ඒක සම්බන්ධ වෙලා තියෙන්නේ අර කියන අෂ්ට සමාපatti අර කියන අරමුණු අටටම අරගෙන හොඳට හිත කර්මන්‍ය කරගත්තට පස්සේ ඒ කියන්නේ අභිඥාවකට තරම් පාදක වෙන විදිහට කර්මන්‍ය කරගත්තට පස්සේ ඒ පින් ඇති යෝගාවචරයා දිබ්බසෝත ධාතුවට දිබ්බ සෝත ධාතුයා චිත්තං අබිනීහරති අබිනීනාමේති මගේ මට ඒ දිබ්බ සෝත ධාතුව නැත්නම් දිබ්බ දිබ්බ සෝත ඥානය පහළ වේවා කියනකොට හිත අර ඒ පසුබිම සකස් වීම නිසා එහෙම නැත්නම් ආසන්න කාරණා සම්පූර්ණ වීම නිසා ඒක කියන පදට්ඨානය කියලා පදට්ඨාන සම්පූර්ණ ඒකට යනවායි කියනවා. ඒක හැම වෙලාවෙදිම එහෙම ගිය එහෙම ඥාන ඒ සමත ක්‍රමේශට අනුයාතව යම් ප්‍රමාණයක් භවනා කරන එකනට තමන්ගේ හිතේ ඒ දිබ්බසෝත ඥානය කියන අභිඥාව නැති වුණාට ඊට සාපේක්ෂව ප්‍රත්‍යක්ෂණය කළ හැකි එහෙම නැත්නම් වටහා ගන්න පුළුවන් යම් යම් දිනුතා යම් යම් පිරිසිදු වීම යම් යම් ප්‍රනීත වීම තමන්ගේ හිතේ දැක් ගන්න පුළුවන් වෙනවා. ඒ ප්‍රනීත වීම විස්තර කරන්න පුළුවන් වෙන්නේ අපි ඊයේ ගත්ත විවරණ ක්‍රමයේ අනුව තමන්ගේ මේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක කොච්චර දියුණු තියුණු වෙනවද කියලා. ඒ විතක්ක ਵਿਚාර දෙක භාවනා යෝගාවචරයගේ මේ දිබ්බසෝත ධාතුව යන මට්ටමට නැති වුණාට යෝගාවචරයේ යෝගාවචරයක් බවට පත් කරන්න නැත්නම් පෘථග්ජනෙක් භාවනා කරන්නෙක් බාටපත් කරන්ඩ ඉස්සල්ලාම අවශ්‍ය කරන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. ඒ මොකද ගොඩාක් හිතට අරමුණු රාශි රාශි එනකොට ඒ හැම අරකු අරමුණකින්ම වඩාත්ම කෙලෙස් උපදින අරමුණ තමයි සාමාන්‍යයෙන් හිත අල්ලන්නේ. ඒ සංස්කාර සංස්කාර අභාවිත මනසකට මානසිකාරයේ නොයදී ගත කරනකොට ලක්ෂ්‍යකුත් එකක් අරමුණු වෙනකොට වඩත්ම රාගය දනවන අරමුණට නැත්තම් තණ්හාව දනවන අරමුණට වඩාත්ම මාණයගෙන දෙන අරමුණට වඩාත්ම දෘෂ්ටියගෙන දෙන අරමුණට නැත්තම් ප්‍රපංච කරන අරමුණට කතාගතන අරමුණට පටලැවෙන අරමුණට ඊට බැඳෙනවා. බැඳලා ඒක ගිහිල්ලා විඥාණයට දෙනවා මෙන්න මෙයා ඇවිල්ලා ඉන්නවා හම්බෙන්න. ඊට පස්සේ විඥාණය දිගටම ඒකෙනත් එක්ක ඇසුර පවත්නවා. සංස්කරණය කරන ලද කරලා දීන දෙන මේ අරමුණට. ඒ නිසා අභාවිත මනස හැම වෙලාවෙම තණ්හාමාන දිටි වඩනවා. ඒක ਸਰුවචනංශේ සඳහන් කරන්නේ දිසෝ දිසං යන්තං කෛරා වේදී වාපන වේදිනං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. හොරෙක් හොරෙකුට යම්තාක් එකිනෙක හම්බෙච්චා අනකොට මරා ගන්නවද? වෛරක්කාරයෙක් වෛරක්කාරයෙකුට හම්බුනොත් කොච්චරක් අනකොට මරා ගන්නවද? ඒ වගේ තමයි වැරදිවට පිහිටන ලද හිත ඒ පෘ탁ජනයට ඒ තරම් අහිමි කරනවා. එන හැම නරකම අරමුණ තමයි හිතට ගන්න. ඉතින් ඒ නිසා පාපියෝන ඒ මේ හොරෙක් හොරෙකුට කරන ආසේ හතුරෙක් හතුරෙකුට කරන්න ආසේ අපි හිත ස්වභාවයෙන්ම තොරන්නේ මේ තණ්හා මාන දිට්ඨි කියන අරමුණ. ඉතින් මේක කවුරු හරි තේරුම් අරගෙන බුද්ධ ප්‍රාද කාලෙක අනේ මේක අභාවිත මනසක හැටි නොසන්ඩාල මනසක හැටි අසික්කිත මනසක හැටි මේකයි කියලා එයාට ඕන වුණොත් කවදා හෝ එච්චරම කෙලස් නූපදින තැනකට ගණ්ඩ ඒක තමයි සරුවචාන්සිය ලෝකෙට පහළ වෙච්ච ගමම්ම දේශනා කරේ උබෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා සතාගතේන අபிසම්බුද්ධා මේ වඩාත්ම රාග දනවන සහ වඩාත්ම ද්වේෂ දනවන අරමුණට ඉබේ හිත යන ගතියකින් තමයි මනුස්ස ලෝකේ මනුස්ස හිත හැදිලා තියෙන්නේ. ඉතින් බුදු කෙනෙක් අපට කියලා දෙන්නේ ඉච්ඡරම අන්තගාමී වෙන්නේ නැතුව දැඩි රාගයට දැඩි ද්වේෂයට නැතුව ඒ තරමට අඩු රාගයක් ඇති ඒ තරමට වැඩි අඩු ද්වේෂයක් ඇති මධ්‍යම අරමුණට හිතපවත් ගන්න පුළුවන් එක ශක්විත රජකමට වැඩි වටිනවා. ඒක හැබැයි ඉබේ වෙන්නේ නැහැ. ඉබේ වෙන්නේ නම් අර අධික රාගයේ තියෙන දැනට අධික ද්වේෂයේ තියෙන තැනට හිත යන්නේ. ඉතින් ඒ නිසා සරුවචන් වහන්සේ අපට දෙන උපදේශය තමයි මේ අධික ධන රාගය අධික ද්වේෂය නැත්තම් උභෝවන්ත දෙක කාමසුකල්ලිකාණ යෝගේ අත්ත්වකිලමතාණ යෝගේ කියන අන්ත දෙකට යන්නේ නැතුව මධ්‍යස්ථ අරමුණකට හිත යොදන්නේ අර අන්ත දෙකට යෑමේ ආදීනව දන්න සංසාරේ බය දන්න බයෙන් ගැලවෙන්න කටයුතු කරන කෙනා. එතකොට සරුවචනංශ අපිට විතක්කේ යොදවන්න කියනවා. නැත්තම් අරමුණ මෙහෙවීමේ හැකියාවක් තියෙන අපේ හිතට විතක්ක කියන චෛතසිකයට එයාට කියනවා අර අධික රාගයට අධික ද්වේෂ වෙනුවට මධ්‍යම අරමුණකට උදාසීන අරමුණකට එහෙම නැත්නම් මධ්‍යස්ථ අරමුණට හිත දාන්න. ඉතින් මේක කරන්න බෑ මොකද ඒකට හිතනේ ඇවිල්ලා කියනවා හිතනයි යනවා හරි කම්මැලි හරි නීරසයි හරි ඒකාකාරයි හරි බයයි හරි අසරණයි ඇයි මේ මෙච්චර අමාරුවෙන් අර නිකන් ලුණු කැඳ බොන්නා වගේ මෙච්චර රසාහාර තියේදී ඇයි මේකට යන්නේ කියලා හිත නිතරම ඇවිල්ලා යන්නේ නැතුව නෙමෙයි ගිහිල්ලා ඇවිල්ලා කියන එක නීරස බවක් ඉතින් යෝගාවචර මුළු ජීවිතේම ඔක්කොමලා කියන්නේ භාවනා කරන්න බැරි කමක් නැහැ. නෑ ඒතකොට බෙල්ල කඩා වැටෙනවා. නීරස වෙනවා. ඒකාකාරී වෙනවා. කම්මැලි වෙනවා. ඉතින් මේකට පිළියම් හොයන. ඒකට පිළියම් තමයි රාගය. ඒකට පිළියම් තමයි ද්වේෂය. ආයත් රාගයට දාන්න හිත බැලුමකට උලංගව ගැහුවා වගේ ටක් ගාලා නැගිටලා එනවා. ආය ද්වේෂයට දාන්න ආය නැගිටලා එනවා. අමාරු දේ තමයි අර මධ්‍යස්තරමට හිත දාන එක. ඒ නිසා මේ විතක්කේ කෘත්‍ය දන්නේ නැත්නම් දහසකුත් අරමුණු තියේදී මධ්‍යස්ත වූ උදාසීන වූ අරමුණට හිත යදවීමෙන් තමයි අපේ හිත <clears throat> පළවෙනි වතාවට එනේන චිත්තක්ෂණය කෙලෙස් වලින් තොර චිත්තක්ෂණ මට්ටමේ ක්ෂණබංගුර මට්ටමේ කෙලෙස් වලින් තොර தත්වයකට පවත්න්න නම් විතක්කය හරි ලස්සනට එතෙන්ට යොදවන්න. ඉතින් යදවුම මෙනෙහි කිරීම කියලා අපි මේ මහසි භාවනා ක්‍රමය අපිට කියලා දෙන්නේ. ඉතින් ඒ නිසා එතන තමයි මහසි ස්වාමීන් වහන්සේ දැනගත්තේ මේ කාමෙටම යෙදිච්ච ලාභෙට සත්කාරයට සම්මානෙසටම ජීවිත ගත කරන මිනිස්සෙක් ඇවිල්ලා ඇහුවොත් මේ කාම ගුණ වෙනුවට කොහොමද ස්වාමීන් වහන්සේ මේ ගොඩ එන්නේ කියලා ඒකට කියනවා මධ්‍යස්ථ අරමුණක් අරගෙන උදාසීන අරමුණක් ගන්න එකට හිත නැවත නැතිව තමයි මෙනෙහි කරා. ඒක නිසා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නේ ඉන්න බව. ඉඳගෙන ඉන්නවා මම දැන් මෙතන ඉන්නේ කියන ඉඳගෙන ඉන්නේ කියන එක මධ්‍යස්ත උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ. එහෙම ඉන්නකොට ආස්වාද ප්‍රසවාස වැටෙනවනම් ඒක මධ්‍යස්ත උදාසීන ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණ. එහෙම ඉන්නකොට බිම්බීම හැකිලිම වැටෙනවනම් ඒකත් මධ්‍යස්ථ අරමුණක් උදාසීන අරමුණක් ප්‍රත්‍යක්ෂණය කරන්න අරමුණ. ඉතින් මේකේ හිත යෙදෙන ප්‍රමාණය විතක්ක චෛතසිකේ සාර්ථක වෙන ප්‍රමාණය තමයි යෝගාචරයේ දක්ෂකම කියන්නේ. එක හුස්මක් බලන්න පුළුවන් එකනට බහුවෙන්දා මේ විතක්කේ සූර භාවය අනුව එක දිගට හුස්ම රැලි දෙක තුනක් බලන්න පුළුවන් නම් එහෙම නැත්නම් තප්පරයක් ඒ කයේ හිත පවත්වන්න පුළුවන් එකන ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන් එකට අද තප්පර දෙකක් ඉන්න පුළුවන් වුණා නම් ඒක භාවනායේ දියුණුව. මොකද මේ විතක්කේ සූර වෙනවා. මෙන්න මේ විදිහට සූර වෙන එකට දෙවෙනි දෙයි දෙවෙනි අනුග්‍රහය අනුග්‍රහය තමයි ඒ හිත දැන් තියෙන්නේ මොකේද කියලා ඒ අරමුණ අතගාලා ස්පර්ශ කරලා අත්දකලා ඒක කාට හරි කමටහන් සුද්ධ කරනට කියන එක. මගේ හිත තියෙන්නේ වම් ඉඳගෙන ඉන්න ඉරියව්වේ මම ඒක දන්නේ ඒක මේ හැපිලා තියෙන තැන හැටියට. ඒ නිසා මට තේරෙනවා මේ ඉඳගෙන ඉනකොට මේ මේ තැන් හැපිලා තියෙනවා. එතකොට පොළවේ තියෙන ඉඳගෙන ඉන්න ආසනයේ තියෙන ඝන භාවය මට මෙතන මෙතන තේරෙනවා. එහෙම නැත්නම් මේ කකුලේ මේ තියෙන උණුසුම සිසිලද කම්පන චංචලින් තේරෙනවා. ඒකට අපි කියනවා මානසිකාරය කියලා. එහෙම නැත්නම් ඒ ਵਿਚාරය කියලා කියනවා. ගිය අරමුණේ හැඩතල බලන. ඉතින් ඒකට හොඳටම දන්නවා. හිතාමතා කරපු එකක් නෙවෙයි, හීනයක් නෙවෙයි, හිතලුවක් නෙවෙයි, ප්‍රත්‍යක්ෂ. ඒ නිසා උදාසීන අරමුණට හිත යෙදීමට ගන්න ප්‍රයත්නෙට කියනවා සම්මා විතක්ක කියලා. ඒක නැති හැම වෙලාවෙම හිත තියෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. එහෙම නැත්නම් අන්ත දෙකේ. ඒ නිසා මේ වෙනුවට අපි යම් වෙලාවක විතක්කේ උදාසීන අරමුණකට මධ්‍යස්ථානව දැම්මම අනිවාර්යයෙන්ම කම්මැලිකම දැනෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම නීරසකම දැනෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම එපා වෙන ගතිය දැනෙන්න ඕනේ. යෝගාවචරය දන්නේ නැත්නම් මේක ප්‍රතිපදාව කියලා. යෝගාවචරය දන්නේ නැත්නම් මේක ප්‍රමෝද වේතු කාරණාවක් කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ අරමුණට නැවත නැවත යනකොට ඒක නීරස වෙනවා. නමුත් මම දැන් නීරසකම ඇවිල්ලා තියෙනවා. මම ඒකම භාවනා ජීවනක් විදිහට සලකනවා. මම ඒකම ප්‍රතිපදාව ජීවනක් විදිහට සලකන කියලා ප්‍රමෝද වුණොත් නම් යාට තේරෙනවා නීරස වෙන එක තමයි මාරපාක්ෂික දේ ප්‍රමෝද වෙන දේ බුද්ධපාක්ෂික දේ. මගේ හිත දැන් දන්නවා ප්‍රමෝද ඒ දේ කියලා දෙන්න පුළුවන් නම් භාවනා වැඩමුළුවකින් භාවනා වැඩමුළුව සාර්ථකයි. ඒ මොකද මේ විතක්කේ සහ ਵਿਚාරේ කියන එකේ කෘත්‍ය කියලා දෙන්න පුළුවන්. මේක අල්ලන්නෙම නැහැ යෝගාවචරය. මොකද යෝගාවචරගේ හිත දන්නේ ලාභයට, සත්කාරයට, සම්මානයට, සිලෝකයට. මොනවා හරි gedara ගෙනියන්න හොයන. මොනවා හරි එකතු කරන්න හොයන. නමුත් මේ උදාසීන අරමුණට හිත දානකොට මධ්‍යස්ථ අරමුණට හිත දානකොට ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැකි වුණත් එතන එකතුවක් වෙන්නේ නැහැ. අඩු ගානේ නිකන් හිස්මල්ලකට පුරවනවා වගේ. දාන දාන්න ඒ නිසා කිසිදාක ආතතියක් එන්නේ නැහැ ඒකේ. ඒ වෙනකොට කම්මැලිකමක් එනවා. නීරසකමක්. ඉතින් මේ කම්මැලි නීරසකම ආතතියක් කරගෙන යෝගාචර කියන භාවනා කරන්න බෑ. මට ආනපන පෙන්නේ දැනෙන්නේ මට සක්මන් කරන හැටි දන්නේ මට සතිය පිහිටන්නේ ඒ මොකද හේතුව අර මුස්පේන්තු ගතියට. අර එන එපා වීම ගතිය යෝගාචරය ඒක මම කියාගන්න. මගේ කියාගන්න. මගේ ආත්මේ කරගන්න. ඒ බව කියෙන්නේ නැහැ යාතින්. මේ පා වෙන ගතිය මම කියාගත්තට පස්සේ තමයි මම මේ සලුවක සාදාගෙන නැගිටලා යන්නේ. මගේ කරගත්තොත් තමයි මට පශ්චාත්තාප වෙන්නේ. මගේ ආත්මය කරගත්තොත් තමයි කියන්නේ අනේ වැඩක් නැහැ භාවනා කරලා කරන්න ගියාම හරිම කම්මැලි නිකන් පතෝලත් එක්ක බත් කනවා වගේ නිකම්ම නිකන් වැඩක් නැහැ කියලා ඔක්කොටම කියනකොට කරත්තිට කවිච්ච කජුලෙල්ල වගේ තොල් දෙක. ඇයි මේ කියන කතාවේ තියෙන කම්මැලිකමනේ? ඒක තමයි අද භාවනා ලෝකෙදී. ඒක නැතිකරන ගුරුවරු নানা ප්‍රකාර මේකට අයිසින් දානවා, උපමට්ටම් කරනවා, භාවනාවට අර්ග දෙඤ්ඤම් මේක දෙඤ්ඤම් කියලා. ඒ මොක දුන්නත් ඒක රාගය වෙනවා. ඒක කාමයේ වෙනවා. මේ උදාසීන අරමුණට හිත විතක්ක ਵਿਚාර දෙක යෙදුවනම් ඒ යෝගාවචරයක් දක්ෂයි, බුදුනුත් දක්ෂයි, කර්ම ප්‍රතිපදාවත් හරි කෙලෙසුත් කැපෙනවා. දැන් මෙහෙම මෙහෙම මේ යෝගාවචරය අපිට දක්ෂ උණයි කියලා. දක්ෂ උනාට පස්සේ මෙහෙම වෙලාවක් එනවා යෝගාවචරයට ඒ අරමුණට එච්චරම විතර්ක නොකර, එච්චරම මෙහෙවීමක් නොකර, එච්චරම මෙනෙහි නොකර ඉබේම අරමුණට හිත යන්න පටන් ගන්නවා. එතකොට ඒක ගොඩාක් කල් භාවනා කරලා විශේෂයෙන්ම අර නීරසකම ආවත් ඒකට ප්‍රමෝදයක් මං හට ගන්න ඕනේ. ඒක අනුග්‍රහ කරන්න ඕනේ කියලා ඇතුළින්ම කුසල ඡන්දය ආපු කෙනාට තේරෙනවා. දැන් නම් අරමුණේ ටික වේලාවක් හිටියා. හුස්ම තුන හතරක් හිටියා. සක්මන් පියවර හතරක් පහක් ඉන්නවා. ඉඳගෙන ඉන්න පුළුවන්. හිත කොච්චර පිට ගියත් එනේන වෙලාවේ අපිට අරමුණේ තියාගෙන ගතිය වැඩි වෙනවා නම් යාට තේරෙනවා ඒ නැවත නැවත මතුවෙනකොට නැවත නැවත මෙනෙහි කළත් නොකලත් හිත හිටිනවා. ඒකට උපදේශ ලැබපු යෝගාවචරය. කමඨාන් සුද්ධ වෙච්ච යෝගාවචරය මෙනෙහි නොකර මෙනෙහි කරන භාවනා කරන හිත අරමුණ ඇසුරු කරන්න හරිනවා. එතකොට විතක්ක නැති ਵਿਚාර බමනක් තියෙන තත්යකට යෝගාවචරයපත් වෙනවා මේක අර විතක්කය ਵਿਚාර දෙකෙන්ම ගියේ එකනා. දැන් විතක්ක මෙහි මේ සේවයට කැඳවන්නේ නැතුව ਵਿਚාරයේ පමණකින් නැත්තම් මම මගේ හිත තියෙන්නේ මේකේ කියලා හොඳට කැඳේ ගල බේරුව වගේ පැහැදිලි. හැබැයි ඒකට මෙහෙවීමක් නැහැ. එහෙනම් සක්මනේ ඉන්න බව දන්නවා. අනායාසයෙන් සක්මන් වෙනවා. ආන්නේ තෙන ගියාට පස්සේ ඒ යෝගාවචරයා දැන් මේ ගත කරන අරමුණ සක්මන වේවා පරියන්ක වේවා මොකද්ද කියලා තොරතුරු ඇහිතන ගතියක් ඒ අරමුණේ විස්තර හොයන ගතියක් ලක්ෂණ රස එනතන් සටහන් ආකාර හොයන ගතියත් හැබැයිට එන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා හොයන්නේ රස කාම අරමුණේ පමණයි. කාම අරමුණේ ව්‍යංජනාන ව්‍යංජන හොයනවා, අංග ප්‍රත්‍යංග හොයනවා, දිග පල්ල බලන ඔක්කොම කර කර හිටපු හිත දැන් සූරකමක් ඉගෙන ගන්නවා. ඒකට අපි කුසලතාවය කියලා කියනවා. දක්ෂකමක් මේ නීරස අරමුණේ මධ්‍යස්ථ අරමුණේ උදාසීන අරමුණේ පුළුවන් තරම් විස්තර හොයන්න පටන් ගන්නවා. ඒක ගඟ දිගේ ඉහළට යෑම. ඒක ආස්වාදයෙන් නෙමෙයි කෙරෙන්නේ. ශාසන ගෞරවයෙන්. අනුග්‍රහයට. කමඨාන් සුද්ධ වෙච්ච නිසා මේ සංසාරේ බය දන්න නිසා උපදේශයක් නැතුව හිතියොත් හිත යන්නේ නන්නත්තරයටමයි. ඒකට නිකන් උපමාවකට සරුවචාන්සේ සඳහන් කරනවා ගෝයන් කප් නැති කෙතක් අයිනේ කෙතක් ළඟ තනකොළ කවන හරක් රෑනක් බැඳලා නෙවෙයි දිගේලි කරලා තිබ්බොත් ඒ හරක් හරියට කැමැති අර කුඹරට බහලා කුඹරේ තියෙන ගොයන් ටික කන්න. මොකද ඒක හොඳට පොහොර දාලා වතුර දාලා හදපේකනේ. ඉතින් එහෙම කෑවොත් ගොපල්ලට කුටි කන්න වෙනවා. ඉතින් ගොපල්ල හරක් ටික බලන්නේ ගොයම නොකා මේ ලන්දේ කාපල්ලා වනාතේ ඌව කාපල්ලා, නීරේ කාපල්ලා කොහෙම කණ්ඩ දෙන්නේ ආන්න මේ වගේ මුලින් මුලින් යෝගාවචරයට හරක් නැන රකින්න වෙනවා සරු පොළව තියෙනවා. මේ කාම දනවන අරමුණු තියෙනවා. ඒකට යන්නේ මේ වේලිච්ච තනකොළ තියෙන වනාතේ කනවා. එහෙම නැත්නම් නීරේ කනවා. ඒ මොකද <clears throat> අරකට කෑවොත් කුටි ගන්න වෙන නිසා. මෙහෙම ඉඳලා ඉඳලා බුදුරජාණන් වහන්සේ කියන ගෝයන් කපපු දවසේ දැන් මොකද වෙන්නේ? දැන් ගෝපිකාවක පල්ලට පුළුවන්, නීරේ කණ්ඩා පුළුවන්, ඉපනල්ල කණ්ඩා පුළුවන්. 50 කණ්ඩත් පුළුවන්. අන්න එදාට මේ මිනිස්සයා අර ගෝයන් කපපු මේ පිදුරු මඬුවට ගිහිල්ලා ෆ්ලූට් එකක් ගහගෙන කරබන ඉන්නවා. හරකුන්ට නිසින්ද කණ්ඩායම්. ඒ වගේ මෙනෙහි කරන්නේත් නැහැ අරමුණු රස. Taman මේ කරන්නේ මේ නෙමෙයි අරමුණ කියලා හොඳට කැඳේ ගල බේරු වගේ තේරෙනවා. අන්නේම තේරෙන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට ලැබෙන අවස්ථාවක්. දැන් මේ නීරස අරමුණක් මේ යල්ලට කටයුතු කරන්නේ. ඒ අරමුණේ ඕජාවක් නැහෙනේ. රසමසවුලක් නැහැනේ. මේක එන්න එන්න එන්න එන්න ගෙවෙන්න පටන් ගන්නවා. ඒ ගෙවෙන්න පටන් අර ගන්නකොටත් නිසි උපදේශ නොලැබීච්ච කමඨාන් සුද්ධෙච්ච නැති යෝගාචරය අලුත් අරමුණක් අල්ලන. ඒ නැත්නම් අර කායි බිනි කරන්න හදනවා. එහෙම නැත්නම් අත ගාලා බලන. එහෙම නැත්නම් නැගිටලා යන. ඔය හතරම නැත්නම් නිින්දට වැටෙන. මෙතන කවුරක්වත් නැහැ වුණ නැති කෙනෙක්. ඒ අරමුණ තුනී වේගන එනකොට අමෝරාවෙන් ඒ කියන්නේ පාවිච්චි අරමුණක් නමුත් මෙනෙහි කිරීමේ දක්ෂකමින් මානසිකාරයේදී මේ නැත්තම් විචාර බුද්ධිය අරමුණ රස ගන්න අර දක්ෂකමින් කර කර ඉන්නකොට මේ උදාසීන අරමුණේ ටිකක් වෙලා යනකොට යම් හේයකින් අරමුණ ලීන වෙන්න පටන් ගත්ත වෙලාවේ නිලීන වෙන්න පටන් ගත්ත වෙලාවේ අප්‍රසිද්ධ වෙන්න පටන් ගන්න වෙලාවේ එක්ක යෝගාවචරය අරමුණ ආය අමෝරාවෙන් හුස්ම ඇදලා ආශ්වාස ප්‍රශ්වාස කරලා හෝ අර නැති වෙන එක කඩලා දාන. ඒව නැත්නම් සතිය කඩනවා කියලා චෝදනා කරනවා. දැන් සමාධිය ගන්නවා කියලා චෝදනා කරනවා. එහෙම නැත්නම් ඇද්ද ගැටලා බලනවා ඇත්තටම කොහොමද මේ හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්නේ කියලා. බලනවා Nissan වනේ ඔක්සිජන් සිලින්ඩර් ගෙන ආපුවා තියෙනවා හදිසියකට හරි හුස්ම ගන්න බැරි වුණොත් કૃතිම හුලං හරි දෙන්න ඔක්සිජන්වත් ගෙනත් තියනවාද කියලා නිකන් ටෙලිෆෝන් කරලා අහනවා රිට්‍රීට් ඕගනයිසර්ගෙන් හුස්ම ගන්න බැරි වුණොත් එහේ මේ કૃතිම සුවසන ක්‍රම තියනවාද කියලා. ඒ මොනවත් නැත්නම් නින්දට වැඩ. කවුද ගැලවෙන්නේ කියලා බලන්න. මේ තරම්ම බොරු වලවල් තියෙන පාරක මේ සාර්ථක යෝගාවචරයට එන්න එන්න බොරු වලවල් වැඩි වෙනවා. එන්න එන්න උගුල් අටවලා තියෙන වැඩි වෙනවා. ඉතින් බුදුරජාණන්සේ කියනවා මේක පෑගුවොත් බට්ට පෑවුවා වගේ කකුල් දෙක නැති වෙනවා. මේක පාගන්න නැතුව මෙන්න මේ මේ ලකුණු බලලා ඵලයක්. එතකොට යාට තේරෙන පටන් ගන්නවා දැන් මෙනෙහි කිරීමකුත් නැහැ. අන්තිමට වැටහෙන දෙයක්වත් නැහැ. ඕන හිස්තලකට පළච්චි. මොනක්වත්ම නැහැ. අන්ධකාරයි. ඉතින් ඒකට යෝගාවචරය මේ පිරිත් නූල් ගැට ගන්නවා. එහෙම නැත්නම් පේන බලනවා. දැන් මේ මොකද උනේ? මේ මෙච්චර ඔක්කොම තිබුණේව නැති වුණා නේද කියලා. මේ දෙකෙන් දැන් කෝකටද යන්න ඕනේ කෝකටද මඟ අරින්න. එහෙම ඉන්න යෝගාචරණ ඇහුවොත් ඒකට ආයෙසරයක් හුස්ම ගන්නවා දැයිලා ඇඟට ලේ උනන එකද හොඳ? එහෙනම් මොනවත්වත් දැනෙන්නේ නැතුව තියේදී මේ හොයාගත්ත උපයාගත්ත මේ කෙලෙස් නැත්තත් වැඩි වෙලාවක් ඉන්න එකද හොඳද කිව්වොත් උත්තරේ කොයි අතට යයිද කියන්න බෑ. මේ තරම්ම අපි අරමුණු වලට රස කරගෙන ඉඳලා ජීවත් වෙලා තියෙන්නේ. ඇති දෙයට බැඳිලා ජීවත් වෙලා තියෙන නිසා තමයි සංසාරේ කෑවේ. දැන් බුදුරජාණන්සේ ජීවත් වෙද්දිම නිවන් දකින්නත් ඉස්සෙල්ල නැති දේ පෙන්වනවා. එතකොට පෙන්වනවා මේ ඇති දේ තියෙන්නේ හැම වෙලාවෙම නැති දේ සාපේක්ෂ කරගෙන. නැති දේ තියෙන්නේ ඇති දේ සාපේක්ෂ කරගෙන අපේ අම්මලා අප්පලා අපිට උගන්ලා තියෙන ඇති පැත්ත විතරයි. ආස්තිකත්වය විතරයි. අපි ආගමික නායකයෝන්ලා තියෙන්නේ එච්චරයි. දේශපාලනඥයන්ට කවදාකවත් දේශපාලන න්‍යායක් හදන්න බෑ නාස්තික පැත්තේ. ආර්ථික විශේෂඥයෙකුට කවම කවදාකවත් ආර්ථික සමීකරණයක් හදන්න බෑ නාස්තික පැත්තේ. සමාජ විද්‍යාඥයෙකුට ඉංජිනේරුවෙකුට මොනම කෙනෙකුටවත් ඒ නාස්තික පැත්තේ එතන අනාතයි අසරණයි තාම ඉපදිලත් නැති බොළඳ බිලින්දු දරුවෙක් වගේ. ඉතින් මේ යෝගාවචරය එතෙන් ගියාට පස්සේ නිසා යෝගාවචරය පස්ස ගන්න. පස්ස ගන්න එක සාධාරණයි. නමුත් කමඨාන සුද්ධ කරනවා කිව්වොත් මෙන්න මෙහෙම මෙහෙම වුණා. එතකොට ඉතින් පියවර හතරක් පහක් ලස්සනට විස්තර වෙලා තියෙන්න බෑ නැත්තම් මේ නඩු ඇහෙන්නේ නෑනේ. මෙන්න මෙහෙම ගියා මට පාළු වුණාට පස්සේ මම හයියෙන් හුස්ම ගත්තා. එහෙම නැත්නම් අතපත ගාලා බැලුවා ගෙදරින් ගෙන ආපු බඩු සෙට් එක තියෙනවද කියලා කෑලි 32. එහෙම නැත්නම් නිින්දට වැටුණා. එහෙම නැත්නම් මට බයක් පහළ වුණයි කියලා. ඒ කාරණාව හෙලිකරන්න දක්ෂකමක් එන්නේ මේ ජීවිතේ නිවන් දකින්න තරම් පිං ඇති කෙනෙකුට පමණයි. අනිත් එක්කනා මේක සලකන්නේ අනේ තිබුණ තැන ආතපත නැතුව ගියා. යන්නේන මග නැති වුණා, සිටියෙම නැති වුණා, මාර්ගෝපදේශක නැති වුණා. මම අසරණුණායි. මොකද මම යන්නේ තියෙනවනේ දැන්. මාන්නයක් නැති වෙනවා. ඒකට තණ්හාවක් නැති. ඒක යෝගාවචරයට පේන්නේ මහා අබැග්යක් විදියට. ඉතින් ඒක නිසා එතනදී මෙන්න මේක අල්ලපන් මේක අතහැරපන් කියන එකත් කමඨාන සුද්ධ කිලිලා. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කරනවා මේ මැජික් බලන්න කැමති කට්ටයක් ඉන්නවනේ ලෝකේ. එහෙම නැත්නම් මේ ඉද්ධි ප්‍රාත්‍යහාරිය බලන්න. ඉතින් ඉද්ධි ප්‍රාත්‍යහාරිය නම් පුළුවන් ගන්ධාරි විද්‍යාවෙන් කරලා පෙන්නන්න. ඉතින් ඒ නිසා භාවනා කරන එකත් ඉද්ධි ප්‍රාත්‍යහාරිය බලන්න ගියොත් එයා දන්නේ මේක විද්‍යාවක්ද ගන්ධාරි විද්‍යාවද නැත්නම් මේ භාවනාවද කියලා. ඒ නිසා එයා දැනගන්න මේ ඉද්ධි ප්‍රාත්‍යහාරිය තියෙන්නේ ලෞකික විශේෂපණයි. දැන් මෙතෙන්ට යනකොට බුදුදහම කියන්නේ අනුශාසනා පාටිහාරිය. අනුශාසන පාටි හරිය කියන්නේ මේක මෙනෙහි කරපන් මේක මෙනෙහි කරන්න එපා. ඉදම් විතක්කේත ඉතං මා විතක්කේත. ඉදම් මානසිකරෝත ඉදම් මා මානසිකරෝත. මේක මෙනෙහි කරන්න මේක මෙනෙහි කරන්න එපා. ඉදම් පජහත ඉදම් සමාපජ්ජ විහෙරත. මේක අත්‍යහරපන් මෙන්න මේකට එළඹ වාසය කරපන්. ඉති ඒ කාරණාව ඇත්තටම ඉද්ධි ප්‍රාතිකරණයට උගාක්ම සියුම් ප්‍රාතිහාරයක්. දිබ්බසෝත ඥාණයට වඩා උඟාක් සියුම් ප්‍රාතිහාර්යයක් මොයි දෙවියන්ගේ මිනිස්යන්ගේ සද්ද නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ සද්ද. අපි යම් දවසක දිබ්බසෝත ඥාණය හොයලා මිනිස්සු මොනද කතා කරන්නේ දෙවියෝ මොනද කතා කරන්නේ කියලා ඇහුවොත් කක්කා විතරයි තියෙන්නේ. ওই දෙකේම ඉන්න කට්ටිය කාමී. ඒ කියන්නේ කාම ලෝක කියලා. මනුෂ්‍ය ලෝකයි සදේ දිවි ලෝක හයයි කාම ලෝක. ওই කල්ලා ගාව නෑ මොනවාක්වත් අහන්න දෙයක්. ඔය කතරගම දෙවියෝ මහත් එක තරහ වුණාට මට කරන්න දෙයක් නෑ. දැන් මේ රංගවල දෙයියන්ගේ වෙයි කිය මේක උන්දටත් මම දෙකයි කතා කරන්නේ. උඹලා දන්නවනම් ඔතන හිර වෙන්නේ නැහැ. අපිට උඹලට වඩා අපි හුඟා කුසස්. අපිට මේ ජීවිතේ සීල අධි සීලයක් කරගන්න පුළුවන්. අපිට මේ ජීවිතයේ චිත්ත අධි චිත්ත භාවනාවක් කරගන්න පුළුවන්. අපිට මේ ජීවිතේ අධි ප්‍රඥා භාවනාවට යන්න පුළුවන්. ඔය එක්කිටෝ හෙල්ලෙන්න බෑ. ඒගොල්ලෝ ඩීප් ෆ්‍රීසර් එකට දාලා ලොක් කරුවා වගේ ඇතුළටලා ඉන්න ඕනේ. ඒ ඒ චරිතය විතරයි යාට. අපිට පුළුවන්. ඕන දෙවි කෙනෙක් ඕනේ බ්‍රහ්මෙක් ආවට බය වෙන්න එපා. අපි බුද්ධ පුත්‍රයෝ. ඔය කවුරක්වත් එන්නේ නැහැ ළඟට. ඒ ඉතින් එහෙව් අපි උන්දලාගෙන යවුවත් එimhe අනේ මට මේ කියලා දෙන්නකෝ මේ ආරූඩකින් ඇවිල්ලා මට මොකද වුනේ කියලා ඒ දෙයයන්ට මල පහ වෙනවා ඇති අනේ මෙච්චර මේ වත්නකමක් ඇති මිනිස්සු අපි ළඟට ඇවිල්ලා දන ගහනකොට මොකද වෙන්නේ අර කොල්ලෙක් කියනවලු මේ අපේ තාත්තා ළඟට අම්මා යනකොට යන්නේ ධන ගහගෙන කියලා. කුර ගාගණය කියලා. ඇයි කියලා ඇවලු. තාත්තා අවුරුදු කාලට බීලා ආපම ඇඳයට රිංගනවා අම්මා මෝල් ගහ අරගෙන ධන ගාගෙන ගිලලු ගහන්නේ තාත්තා. නිසා තාත්තා ළඟට අම්මා යනකොට යන්නේ ධන ගාගෙන කියලා. උටට කියන්න බෑ මේ. ඒ වගේ තුච්ච වෙනවා. මේ හැබැයි හොඳ දේ ඔය ඉදිවිද ඥානත් හොඳයි, දිබ්බසෝතත් හොඳයි. හැබැයි දිව්‍ය මනස විතරයි ඒ ඒ ශේෂ්ත්‍රයේ බුදුහාමුදුරුවෝ නැහැ. බුදුහාමුදුරුවෝ ඉන්නේ එකතු කරන පැත්තේ නෙමෙයි. බුදුහාමුදුරුවෝ ඉන්නේ ගෙවන පැත්තේ. අර දෙන්නට යනවා කියන්නේ මේකතුවා. ගොඩ ගැහිමක් සංස්කරණයක්. මේකට යනකොට බුදුසෙන්ස කියනවා මේක මෙනෙහි කරපම් මේක මෙනෙහි කරන්න එපා. මොකද්ද මෙනෙහි කරන්නේ? උදාසීනව මධ්‍යස්ත ගත්ත අරමුණ මෙනෙහි කරන්න. මේක මෙනෙහි කරන්න එපා. මොකද්ද? භාවනා කරගෙන එනකොට gedara මතක් වෙනවා. ඊයේ මතක් වෙනවා හෙට මතක් වෙනවා කොන්දරේ දෙනවා ඉසේකක් වෙනවා බඩේකක් වෙනවා සද්ද ඇහෙනවා ඔය මතක් කරන්න යන්න එපා මතක් කරන්න කරන්න බොර වෙනවා කාටද වෙන්නේ ඒ වෙනුවට අර තමන් ඉස්සරහින් කියවත් උදාසීන හරමුණ ගන්න ඉදම් මානසිකරෝත ඉදම් මහා මානසිකරෝත අර එන සද්දවල ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා ඒ වේදනාවල ව්‍යංජන අනුව්‍යංජන බලන්න යන්න එපා ඒ හිතවිලි වල දිගපරල අන්තර්ගතය බලන්න එපා ඒ වෙනුවට ආනපහණේ අරගෙන ඒකේ දිගපල්ල බලන්න. ඒකේ ලක්ෂණ බලන්න. ඒකේ සටහන් බලන්න. ඒකේ ආකාර බලන්න. ඒකේ ස්වභාව බලන්න. ඒකේ භාව ලක්ෂණ බලන්න. ඒකේ ගති බලන්න. නොබැලුවොත් එන්න එකක් ආවක් කියලා මතක තියාගන්න. ඉදිරිපත් වෙච්ච මේ උදාසීන අරමුණේ විස්තර සවිස්තර සහිතව බැලුවේ නැත්තම් ඒකනේ අනිවාර්යයෙන්ම ඕන නැති පිස්සෙකුට පිටහට්ටකට දොර ඇරියා. නිසා නිතරම හිත මානසිකාර යොදලා තියාගෙන ඉන්න ඒ උදාසීන අරමුණ. ඊට පස්සේ යම් වෙලාවක ඒ උදාසීන අරමුණත් ගෙවෙන, ක්ෂය වෙන, වැය වෙන, එහෙම නැත්නම් ලීන භාවයටපත් වෙනවට දැනගන්න මේ බුදුහාමුදුරුවෝ මේ වැඩ කරන්නේ. මේ ධර්මයේ වැඩ කරන්නේ. මේ ප්‍රතිපදාව වැඩ කරන්නේ. මේ කෙලෙස් කැපෙන නිසා ඒ මොනවත් නැති තත්වෙට එළඹ වාසය කරන්නේ. ඒකට මොන අරමුණක් ආවත් එච්චර ඒවා මහා ලොකුට ගණන් ගන්න එපා. මොකද ඇත්තටම දෙකම තියෙන්න ඕනේ තේරුම් ගන්න සාපේක්ෂතාවය. නමුත් අපේ හිත දන්නේ නැත්තේ මේ හිස්තනනේ. අපේ හිත දන්නේ නැත්තේ මේ ශූන්‍යතාවේනේ. අපේ හිත දන්නේ නැත්තේ තුච්ඡ තත්ත්වනේ. අපේ හිත දන්නේ නැත්තේ රික්ත තත්ත්වනේ. අපේ හිත දන්නේ නැත්තේ පරතෝ තත්ත්වනේ. අපේ හිත දන්නේ නැත්තේ අනත්ත තත්ත්වනේ. ඒක තේරුම් කරගන්න. ආනේ විචිත බල බල ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා අපිට මෙතෙක්කල් ඇහිච්ච සුතමේ ඥානෙ අපි මොනවද ඇහුවේ මොනවද අපි සුරවල දාලා පපුවේ ගැට ගහගෙන හිටියේ ආරක්ෂක යන්ත්‍ර මන්ත්‍ර කියලා. නමුත් මේ එකම යන්ත්‍රයකවත් මන්ත්‍රයකවත් මේක නැහැ. ඔය කියන මේ ගෙවම් කරන පැත්ත නැහැ. ඒකේ තියෙන එකතු කරන පැත්ත. ආන්න එහෙම ගියාට පස්සේ මේ විතක්ක ਵਿਚාර දෙකේ මේ කෘත්‍ය. එයා ඕනේ අවශ්‍ය අරමුණට දාගන්න. අවශ්‍ය අරමුණට වැටුණට පස්සේ ඊට පස්සේ ඉතින් ආයෙ විතක්කේ නැතුවට පස්සේ නැහැ. ඒක සෙල්ලක්කාරකමට බලන්න විතක්ක නොකර මෙනෙහි නොකර අරමුණේ ඉන්න පුළුවන් හොඳයි. ඒ වගේම සොයා බලා පවුරු කාලා බලන්නේ නැතුව අරමුණේ රස තේරෙනවා නම් සටහන් ආකාර ලක්කන රස ඒක හොඳට ඒක අනුග්‍රහ කරන්න. ඒක අහුලගෙන දාහන කමටහන් වාතාව. ඔන්නෝම කර කරගෙන යනකොට යෝගාචර තේනවා මේ ජීවිතේදීම යම් යම් චිත්තක්ෂණවල කෙලෙස් අඩු තත්ත්වයක්. එහෙම නැත්නම් gedara ගියා වගේ තත්ත්වයක්. එහෙම නැත්නම් කළු ලෑල්ල මකලා කළු වෙච්ච වෙලාවක්. එහෙම නැත්නම් මොනවාක් හරි ලියපු නැති සුදු කඩදාසියක් වගේ පේන්න පටන් ගන්නවා. මගේ හිතේ චිත්ත tattයක් තියෙනවා. එතන ගියාම කිසි ආතතියක් නැහැ. කිසි අසහනයක් නැහැ. හැබැයි හුඟක් වෙලාවට මේක මේ යට වෙලා යටිපහුව වෙලා මුක්කකින් හරි වැහිලා තියෙනවා. සුද්ධ කරලා බැලුවොත් ඒක දකින්න පුළුවන්. එහෙම නැත්නම් කිව්වොත් අපි පරණේ පිත්තල සෙම්බුවක් කියලා හිතන්නේ. ඒක කච්චල් බැඳිලා මලකඩ කාලා මේක කස්ලෝ භාණ්ඩයක්ද මේක තඹද මේක මැටිද කියලා හොයාගන්න බැරි විදිහට කළු වෙලා. අපිට කරන්න ඕන අපි කරන්නේ වැලි කඩදාසියක් අරගෙන නැත්තම් දෙයි ටිකක් කරන gadol කුඩුත් එක්ක දාලා මැදලා බලනකොට එක තැනක බලනකොට පේනවනේ මේක ඇතුලේ තියෙන පිත්තල පාට කියලා. අපි දන්නවා මේක පිත්තල භාණ්ඩයක්. නමුත් අර පිට ලෙල්ලේ ගෑවිලා තියෙන මල කසට නිසා පේන්නේ නැහැ. ඒක ඉඳපු ගමන් පේනවා මගේ හිතේ මේ හැකියාව තියෙනවා. පිරිසුදු කරගන්න පුළුවන්. හැබැයි මුලක පිරිසුදු නැහැ. මෙන්න මේ දැක්ක පමණේ යෝගාවචරයට තේනවා අපි manussකම කියලා කියන්නේ මේ කුල බේදයට අහු වෙන දෙයක්වත් ලිංග බේදයට අහු වෙන දෙයක්වත් උගත් නුගත් බේදයට අහු වෙන දෙයක්වත් දැනුමට ඥාණයට අහු වෙන දෙයක්වත් නෙවෙයි manussකම කියන්නේම මේ පබස්සර මිදම්බික්ක වේ චිත්තම් ප්‍රභාසර හිත මේක මේ පිට තියෙන කුණු කච්චලෙත් එක කතාව කතා පැත්තක දාලා ඒව ගැන කතා කරන්න එපා අර තමරත්තරණක් මේක තියෙන කියලා දැනගත්තා නම් ඒ යෝගාවචරයට තේරෙනවා කොයි වෙලාවක හෝ සතිය පිහිටියා නම් නිකන් gedara ගියාවා. කොයි වෙලාවක හෝ සතිය පිහිටියා නම් තමයි හුදේකලා වුණා. පාළු වුණා ගැතිය කම්මැලි ගැතිය නෙවෙයි. එයා ඒකට කියන්නේ දැන් මම හුදේකලා වුණායි කියලා. මට සතිය පිහිටු වෙලාවට තේරෙනවා මේකේ පිරිච්ච ගතියක් තියෙන. නන්නත්තර වෙච්චි මොකක්වත් නෙවෙයි සතුටක්. ඒ අම්මගෙන් කිරි බීපයකටත් වැඩිය පිරිච්ච ගතියක් මේකේ තියෙන. මේකට කියන්නේ සාසන සම්පත්තිය කියලා. ඉතින් මේක වෙන් කරලා හඳුනගන්න බැරුව ඒකට ගියාට පස්සේ මේක තමයි ඔය කියන්නේ කියන එක වෙන් කරගන්න බැරුව එයාට ඉදම් පජාත ඉදම් සමාපජ්ජ විහෙරත තේරෙන කෝකට තේලඹ වාසය කරන්න ඕන කෝකද අයින් කරන්න ඕන කියන එක තේරෙන්නේ නිසා භාවනා කරන උගෝ දෙනකොට විතක්ක ਵਿਚාර තේරෙන්නේ නැත්නම් එයා දන්නේ කෝකටද අනුග්‍රහ කරන්න ඕන ඒක දන්නේ කෝකටද අනුග්‍රහ නොකරන්න ඕනේ කියලා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි එදිනදා කරන කතාවල් වලදී මේ කොයි කතාවද Tamanට කෙලෙස් උපදවන්නේ? කොයි කතාවද ධම්ම කතාවක් වෙන්නේ කියන එක අපි කොච්චර සැලකිලිමත්ද කියලා බලන්න. අපි මේක එකනා සන්තෝෂ කරන්න ඔයie කච කච කර කතා කර කර. කොහාටද යන්නේ? දෙන්නම අමාරු වැඩ. මනුස්සයාට විතරයි කතා කරන්න පුළුවන්. පුළුවන් එකේ මනුස්සය කොච්චර අමාරු වෙනවා. ඒකට යා තේරුම් ගත්තොත් මේ කරන කතාව වෙන්නේ ප්‍රයෝජනෙ සලකලා කරපන්. පණිවිඩයට කතා කරපන්. ඇයි හොඳ අයියේ නෙවෙයි. අන්නේ වගේ ඇතුළත එන විතක්ක ਵਿਚාර ප්‍රයෝජනෙ සලකලා කරනවා නම් ඒක Tamanට තේරෙනවා ප්‍රයෝජනෙ සලකලා කරොත් අසහනෙ අඩු ගතියක් තියෙනවා. ප්‍රයෝජනෙ සලකලා කරොත් විවේක ගතියක් තියෙනවා. ප්‍රයෝජනෙ සලකලා කරොත් හුදකලාවක් වෙනවා. ප්‍රයෝජනෙ සලකලා කරුවොත් gedara ගියා වගේ Tamanට තේරෙනවා. අලුතෙන් හම්බෙච්ච එකක් නෙවෙයි. මේ තියෙන එක. ඉතින් මේ දේ තේරෙන්නේ නැත්නම් මම එවැනි කෙනෙකුට චෝදනා කරනවා මේ භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි මේ සෝබනේට භාවනා කරන්න. කට්ටිය භාවනා කරන නිසා රැල්ලට අහු වෙලා භාවනා කරනවා. එහෙම නැත්නම් මේ ඇඟ ලස්සන කරගන්න භාවනා කරනවා. එහෙම නැත්නම් භාවනා ගුරුවරයෙක් කියලා කියක් කරේ හදාවලා කඩාවඩා ගන්න භාවනා කරනවා. මේ උඹට නම් සෙල්ලම් කරන්න යන්න එපා අන්තිම භයානකයි. මේ මේක නිවනටයි මේක තියෙන්නේ ලාමක දේවල් වලට ගියොත් වමතින් අල්ලන්න එපා දෝතින් අල්ලන්න ඕන එක. ඒක නිසා විතක්ක ਵਿਚාර හරියට වැඩ කරන කෙනාට තමයි තේරෙන්නේ මම මේ පණේපා කියලා භාවනා කරන මොකටේ කියලා. ඒකවත් දැනගෙන නෙමෙයි අපි බහින්. මීට වැඩිය තව විසිතුරු කැලලක් තියෙනවා මේ විතක්ක ਵਿਚාර අඳුනගත්තට පස්සේ. අපි හිතමු කොයි වෙලාවක හරි මේ මධ්‍යස්තරමනේ හිත පිහිටපු වෙලාව මේක තමයි සතිය. ඒකට මගේ හිතේ தත්ත්වය තමයි අසහනයක් නැහැ. මගේ හිතේ தත්ත්වය තමයි ආතතියක් නැහැ. මට පිරිච්ච ගතියක් දැනෙනවා. හුදකලාවක් දැනෙනවා කියලා මේ ඒ gedara හිත gedara ආපුවාම තියෙන ලකුණ ඒ ඒ වාතාවරණය ඒ වටපිටාව යෝගාවචරයේ අඳුනගත්තයි කියලා. ඒක අඳුනාගෙන ඒකට අනුව ජීවත් වෙනවා නම් ඒ යෝගාවචරය භාවනා කරන වෙලාවක අපි ඊයේත් ගත නිදර්ශනේ ඇවිදිනවා සක්මන් කරනවා. නැත්නම් ඉඳගෙන භාවනා කරනකොට එයා දන්නවා දැන් මගේ හිත මෙන්න මේ ඇවිදිනවා නම් ඇවිදින බව දන්නවනම් මේ පොළවේ වම දකුණ කෙටෙන බව දන්නවනම් ඒ තාකල් හිත gedera. ඒ තාකල් හිත ආතතියක් නැහැ. ඇති දෙන්නේ. අසහනිකුත් නැහැ. මේ විතක්ක ਵਿਚාරත් වැඩ. විතක්ක ਵਿਚාර නැති වුණත් Tamante කිය ආනිසංස තියෙනවා. කියලා මේකේ ඉන්නකොට අපි හිතමු ඔන්න කෙලවරට කියලා හැරෙනකොට දන්නේම නැතුව හිත පයින්න රූපයකට. දැන් අර කරගෙන ගිය වම දකුණට වැඩිය රූපේ කොහොමදත් විචිත්‍රයි. ඒ නිසා හිත පැදුරටත් නොකිය ගිහිලා රූපේ අබිරමණය කරනවා. මේ අබිරමණය කරාට ටික වේලාවක් යනකොට ওই අබිරමණයේ තුස් පහත්කම් ඇති වෙලා වේලාවක තේරෙනවා මම ඉන්නේ ඉන්න ඕන තැන නෙවෙයි කියලා. මම ඉන්නේ gedara නෙවෙයි. මම ඉන්නේ ආරක්ෂක තැනක නෙවෙයි. දැන් මං ඉන්නේ ආයෙත් ඇති වෙන ලද කෙලස් පද්ධතියක කෙලස් වීදියක නූපන් කෙලෙස් වල දැන් මේ අභිරමණයක් යන්නේ කියලා තීරුම් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයට මේකට විකල්පයක් වශයෙන් මට ආයෙත් ඕනනම් වම දකුණට යන්න පුළුවන් මට ආයෙශරයක් ඇවිදින බව දැනගන්න පුළුවන් කියලා මේකත් විතක්කයක් වැරදිලා ඉන්න වෙලාවේ මම වැරදිලා ඉන්නේ ඒ වුණාට මට නැවතත් නිවැරදි තැනට යන්න පුළුවන් ගතිය මේ රූපෙට නැති කරන්න බෑ ඒක දන්නවනේ නැවත මට යන්න පුළුවන් කියලා යා විතක්කයකට විතර්කයක් යාට පහළ වෙනවා කෙලෙස් විතර්කයක ඉන්නකොට කාම විතක්කයක ඉන්නකොට රූප බලන කාම විතක්කයක ඉන්නකොට සම්මා විතක්කයක් පහළ වෙනවා ඒකේ ඉන්නේ ඇබ්බැහියට ඒක මේ දෙයියෝ දීප දෙයක්වත් බුදුහාමුදුර අපිට ආශිර්වාද කරලා මේක කරපන් කිව්වටවත් පතලවත් දන් දීලවත් පොත් කියලාවත් ගුරුරෙක් ඇසුරනේ කරලා කරලා කරලා පුරුදු වෙනකොට මම ඉන්නේ ලැජ්ජ බය නැති තැනක මට පුළුවන් ලැජ්ජ බය තින්දන්ට යන්න. මම හිරියොතක් නෑ. මේ රවිදින ගමන් මම රූප බලනවා. මට තරම් නෑ. ඒක ලැජ්ජ බයයි. එතින්දි බයට ලැජ්ජාව පවට බය සහ ලැජ්ජාව පහළ වෙනවා කියන්නේ විතක්කයක් පහළ වෙනවා. හරි ඒක හරි. ඕන වෙලාවක අප යන්න පුළුවන්. මමට දකුණට යන්න පුළුවන් කියලා යා ඒ වෙච්ච වැරද්දට සක්මන් කරගෙන ඉනකොට රූප බැලුව කියන වැරද්දට පශ්චාත්තාප නොවෙන්න තරම් දක්ෂ නම් එයාට දෙන එකම කෘත්‍යය මෙතෙන්ලා අපව නැවත මම දකුණට යන්නේ. පරියම්කේ ඉන්න කොටත් සද්දයක් ඇවිල්ලා වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා මොකක් හරි එකකින් හිත නන්නත්තරුණයි කියන්නේ. ඒ දන්නත්තර වෙච්ච මුල් කාලේ ඒකේ ගැම්මට ඇදගෙන යනවා. කාමයට හෝ ද්වේෂයට හෝ මොකකට අරනව ටික වෙලා ගියාට පස්සේ මේ හිත විතක්කයක් පහල කරනවා මේ මම ඉන්නේ ගෝචර රජ්‍යත්ව භූමියේ නෙවෙයි. මම ඉන්නේ ආරක්ෂක තැනක නෙවෙයි. මට බයලජ්ජ නැහැ. විලිලජ්ජ නැහැ. මම දැන් ඉන්නේ නොකෑමනා නොසන්දාල දහපදොලා පට්ටවඳුරු තැනක. මට ඕනනම් ආය ආනපඩ යන්න පුළුවන්. මට ඕනනම් ඉඳගෙන ඉන්න තැනට යන්න පුළුවන් කියලා අර විතක්කය යොමුවක් දෙනවා. ඊට පස්සේ යෝගාවචරය දැන් අපි හිතමු මේ වැඩ පිටේ ලස්සන තුවා එල්ලේට වෙඩි තිබ්බා වගේ ආපහු ඉඳගෙන ඉන්න ඊටවට ආවයි කියලා. දැන් මම නැවත ඉරියවට ආවයි කියලා දැනගන්න එක තමයි මෙතන ਵਿਚාරය. මම දැන් ඉන්නේ ඉඳගෙන. ඉතින් ආ යෝගාවචරය අහන්න ඕනේ හරි හරි උඹ සද්දක ඉඳලා කොහොමද දන්නේ දැන් ආපහු ගෙදර ආවයි කියලා. උඹ කොහොමද දන්නේ ආනපනට ආවයි කියලා. ඒකට එයා කියන්න ඕනේ ආවනම් මට මේ මේ ලකුණු තේරෙනවා. ආනපනට කියන මේ මේ ලකුණු තියෙනවා. පිම්බි වැකිරුණට යනගෙන මේ මේ ලකුණු කියනවා කියලා එයාට ඒ නැවත ගෙදර පැමිණිච්ච බාට ප්‍රත්‍යක්ෂණයක් තියෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂණේ ආවට පස්සේ ආ දන්නවා මම වෙනදනම් මේ රාත්තල් ගාන දන්නේ ඔහේ ආපු පාර්තිකේ කක කක යනවා. දැන් මම කරලා කරලා කරලා පුරුදු වෙලා ඇතුළතින්ම බයලජ්ජාව පහළ වෙලා මතක් කරලා දෙනවා ඔබ ඉන්නේ අගෝචර භූමියක. ඔබ ඉන්නේ ගෝචර අධ්‍යත්තේ නෙවෙයි. ඒක නිසා උඹ මේ තියෙන බයලජ්ජාව පිළිහිටවගෙන ඉන්දිය සංවරය පිළිහිටවගෙන සීලෙ පිළිහිටන්න නම් ඔතන ඉඳලා මෙතෙන්ට එනකොට පශ්චාත්තාප වෙන්න එපා. පශ්චාත්තාප වුණොත් බුද්ධ පුත්‍රෙක් වෙන්න අමාරුයි. බුද්ධ දුහිතලක් වෙන්න අමාරුයි. මේ සියලු පව් වලට මම සමාව දෙනවා. ඒ සියලු පව් ඔක්කොම අහෝසි වෙනවා. පශ්චාත්තාප නොවි ගෙනල්ලා ආයෙත් ආනපාන හිත තියන්න. ආනපානේ හරි පිම්බීමක් කිලිම හරි ඉඳගෙන ඉන්නේ. මෙන්න මේ ටික කියන්න පුළුවන්. මෙන්න මේ සද්දයකට හිත පිට ගිය වෙලාවේදී මගේ හිත ඉබේම හෝ හිතාමතා හෝ නැවත මේ අරමුණට ආවා. ආවට පස්සේ මම දන්නවා ආව ගතිය. මෙන්න මේකෙන් දන්නවා කියලා කියන්න පුළුවන් ඔය දිබ්බ සෝත ධාතුවෙන් දෙයියෝ කියන දෙයට වැඩිය මිනිස්සෝ කියන දෙයට වැඩිය මේ බුදුහාමුදුරුවෝ කියන දේ වටිනවා. කවුරුවක්වත් නැහැ එතන උපදෙස් දෙන්න. තමන්ම කරලා කරලා කරලා පුරුදු වෙන්න ඕනේ මේ යන්නේ කතරගම උනේ අතරමඟ. කංකසතුරේ යන්න හදන්නේ. යන්න යන්න දුර ගමනේ කංකසන්තුරේ. අලි වලිගේ පිටින් අලි මැරෙනවා මහව අනන්තරේ. ඉතින් කතන්දර ඔක්කොම යන්නේ අතරම යන්නේ කියලා අතරමං වෙච්ච කෙනාට තමයි. එක එක්කත් නෑ මේ ලෝකේ අතරමං නොවිච්ච. දැන් කවුරුත් පශ්චාත්තාප නමුත් බුදුහාමුදුරුව අපිට පාර දීලා තියෙනවා. උඹ අතරමං වෙලා ඉන්නේ. මෙන්න පුතේ පාර මහා ලොකු ගමනක් නෙවෙයි නිවන නෙවෙයි. අරමුණට වරේ. නැවත අරමුණට වරින් ඒකටත් ඕනේ වෙන්නේ විතක්ක ਵਿਚාර. ඒ විතක්ක ਵਿਚාර දෙක ඒවට කියන්නේ සසංඛාරිකව නෙවෙයි පහළ වෙන්නේ. අසංස්කාරිකව පහළ වෙනවා වැරදිලා ගෙනල්ලා තියලා. වැරදිලා ගෙනල්ලා තියලා පුරුද්දට අර නිවැරදි තැනට ගෙනල්ලා තියෙන තැනකට එනවා. එච්චර එනකම් කොච්චර පුරුදු කරන්න ඕනද කියන්නේ ඒක තමයි භාවනා කරනවා කියන්නේ. ඒක තමයි බහුලීගත කරනවා කියන්නේ. වැරදි තැන නිවැරදි තැන දෙකම තියෙද්දී මට තියෙනවා ස්වච්ඡන්දයක්. වැරදි තැනට ගියොත් උද්දීපනයක් තියෙනවා. කුතුහලයක් තියෙනවා. උනන්දුයි, ආසයි, ඇද්දගෙන යනවා. නිවැරදි තැනට આવොත් පාළුයි, කම්මැලි, නීරසයි. හැබැයි බුදුහාමුදුරේ එතන ධර්මයේ එතන මට මේ දෙකේ ඕන වෙලාවක ඕන තැනකට යන්න පුළුවන් මම කවදාරි මෙතෙන් යන්න ඕන කියලා කියනවනම් ඒ යෝගාවචරයට මේ විතක්ක ਵਿਚාර කියන දෙකේ පුදුමාකාර කුසලතාවයක් ඇති එයාට තේරෙනවා මෙතෙන්ට එනකොට කී දෙනෙක් මේ දිබ්බසෝත නැති වුණාට බහු නානා ප්‍රකාර පිස්සු ගොඩ පෙරවලුම් දෙනවාද කියලා. අර පැටලිච්ච තැන ඉඳලා Tamanට නිවැරදි තැනට එනවා වෙනුවට කොච්චරක් ಜಾති කොච්චරක් කට්ටි අපිට උගන්වනවාද. බුදුහාමුදුරු නිස්සද්දව බලනින්න. ඔබට පිස්සන්ඩ පියන්ට අහුකම් දෙන්න ඕනේ නම් දිබ්බසෝත ධාතුවෙන් හරි මනුෂසෝත ධාතුවෙන් හරි මොකෙන් හරි දුන්නොත් ලනවා. දුන්නොත් බොරුවක්. පුළුවන් නම් මෙතෙන්ද වරේ. එතකොට මේ විපස්සනාවේදී අපි මේ තේරුම් කරගන්න හදන මේ දිබ්බසෝත ධාතුව හරහා මේ විතක්ක ਵਿਚාර දෙක ඒ යෝගාවචරය උපරිම වශී කරගත්තා වෙනවා. උපරිම සිද්ධි කරගත්තා වෙනවා. උපරිම භාවිත මනසක් බාටපත් වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ අපිට සාහිතිකයක් දෙනවා. මැරෙන්න ඉස්සරලා මේ ජීවිතේදීම මේ පැටලිච්ච තැන ඉඳලා හරිතන්ට එන්න පුහුණු කරපු යෝගාවචරය ගැන බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම ආඩම්බර වචනයක් කියනවා. සුතා ධතා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විජ්ජා. මෙයා බණ අහලා තියෙනවා. ධතා මේ දීප බණ හිතේ තියාගෙන ඉඳලා තියෙනවා. පරිචිතා වැරදිලා ආපව හරි කියලා කියනත් වේ. වැරදිලා ආපව හරි කියලා කියනත් වේ. වැරදිලා ආපව හරි කියලා කරලා පරිචක්ම ඇවිල්ලා යාට. පුරුද්දක්ම ඇවිල්ලා තියෙනවා. වැරදි වුණාට පශ්චාත්තාප වෙන්න එපා ආපව ගෙනල්ලා තියන්න. තොටිල්ලෙන් පයින් බබාට ගහන්න නැතුව නැවතත් ගෙනල්ලා තොටිල්ලේ තියෙන අම්මා කෙනෙක් වගේ. මේ දරුවගේ හැටි ඒ දරුවා පයින්නවා දැන් තොටිලි වැට. ඒනට අම්මා කරන්නේ ආපව ගිහිල්ලා තොටිල්ලේ තියෙන මොකද එතන ආරස්සයි. අන්න ඒ වගේ තියලා තියලා ಪರಿචිතා මනසානුපෙක්ඛිතා එයා දන්නවා. මේ තියෙන හරියක් අරමුණ ඉන්න හරියක් මේ අපේ පිටිස මේ හිත නන්නත්තර කරන්නයි. හිත අන්‍ය විහිිත කරන්නයි. අංජබජල් කරන්නයි. කොණ්ඩේ නෙවෙයි ඔළුව ක්‍රේල් කරන්න ඉන්නේ. නිසා මම දැනගන්න ඕනේ මගේ අරමුණට එන්න කියලා මනසානුපෙක්ඛිතා. මේ බුදුහාමර මේවා කියලා තියෙනවා. බුදුසෙන්ට මේ කීර දෙීමට අත්දකින්න පුළුවන්. එච්චරමයි මේ ලෝකේ තියෙන සත්‍යය. පිට යන එක ඇහැටි. පශ්චාත්තාප වෙන්න එපා. ආපහු ගෙනත් යන්න. මනසානුපෙක්ඛ. ditthiya suppati vijja. එයා තේරුම් අරගෙන මේක තමයි ඇති කරගත යුතු දෘෂ්ටිය. හිත පිට යන්න එපයි කියලා පතන්න එපා. ඒක කවදාකවත් හිතක් තියෙන වෙලාවේ හිත පිට යන්නේ නැහැ කියලා එකක් නැහැ. ඒක නිකන් හරියට වතුරේ තෙත ගතිය නැතුව ඉල්ලනවා. වතුර කියන්නේ තෙත ගතිය තමයි. තෙත ගතිය නැති වතුරක් ඉල්ලන්න එපා. හිත පිට යනවා. පිට ගියාට පස්සේ ගෙනස් යන දන්නවනම් ਸਰවචාන්සේ සඳහන් කරනවා මරණ චිත්තක්ෂණය කොච්චර හිත වික්ෂිප්ත වුණත් එයා සුගතිගාමි වෙනවා කියලා. මේ ජීවිතයේදී පිට ගිය හිත නැවත අරමුණට ගෙනත් තබා ගැනීම මේ සූරකම. ඇබ්බැහිය, වශී භාවය මේ කියන සිද්ධි කර ගැනීම කාටවත් කී කියා කරන්න ඕන දෙයක් නෙවෙයි. කාම් බුද්ධඝම් වෙන්න ඕන එකමක් නැහැ. මොනම ඔය කියන අපි මොනම දෙයකටත් අහුම්කම් දෙන්නේ නැහැ මේකට. ඒ නිසා ඒක පුරුදු කරා නම් කොච්චර අහේනිකර දුක්ඛිත වික්ෂිප්ත මනස මරණයකටපත් උනත් ඒ හිතේ පුරුදු ගතිය නිසා මෙයා සුගතිගාමී වෙනවා. සුගතිගාමී වෙලා කල්පනා කරනවලු මම මැරෙනකොට මහා අවුලක මැරුණේ කොහොමද මම මේ මේ වතුර දා පොල් ගෙඩියක් ඉබේම ලැබු පැතුඩට එන්නා වගේ කොහොමද මේ සුගතියට ගියේ? උතුරු කටුවට කොච්චර පයින් යවත් ඒක උතුරටම හැරෙන්නා වගේ කොහොමද මෙතෙන් ගියේ කිනෝට පුතන් කිද දන්දා බික්ක වේ උපජ්ජති සතුප්පාදෝ යාට මතක් වෙනලු අමාරුවෙන් මං ගියාත් මේ සතිය පිහිටවල තියෙනවා ඒ පිහිටවපු සතිය තමයි අර මරණ චිත්තක්ෂණයේ කලකොල භාවයක් තියේදී හැපැත්තට යන්නේ ඒ නිසා අපි මේක දාගමු මෙන්න මේ විදියට ඔය බරපතල වචන කියවට මට පේනවා මූණු ටික දැන් එන ගායක තෝම් පිට්ටනි වාගේ. දැන් ඉතින් බන අහනව නෙවෙයි දැන් ඉන්නේ අපබ්‍රන්ත වෙලා. ඒ නිසා ටිකක් කරකොල අතෑරියේ නැත්තම් මේක ටිකක් දිරව ගන්න බැරි වෙනවා. හිතන්න අපි භාවනා කරනකොට හිත පිට ගියා සද්දයකට. සද්දයකට හිත පිට ගියේ වෙලාවේදී අපිට වැටහිලා මොකක් හරි ඉහිල පිට ගිහිලා තියෙනවා. හැබැයි පශ්චාත්තාප වුණේ නැහැ කියලා හිතන ආපහු ගෙනල්ලා අරමුණක තියන්න ගියාම අර පිට ගිය හිත නැවත gedette එන එකට කියන සතුප්පාද කියලා. ඇත්තටම අර පිට ගිහිලා තියෙද්දි සතියක තමයි ඉඳලා තියෙන්නේ. මොකක් කරාට යෝගාවචරණ නැහැ නේ පිට ගියාම සතිය නැහැ කියලා. නමුත් එතන ඉඳලා gedette එන ගතිය අනිවාර්යයෙන්ම යෝගාවචරගේ දක්ෂකම. ඒක අනිව අනවරතෙන් සිද්ධ වෙච්ච එකක්. එහෙම නැත්නම් අසංස්කාරිකව සිදු වෙච්ච එක. හැබැයි වටිනම දේ. පිට ගියට පස්සේ කෙනක් තාම. ආන්නේ සතුප්පාදේ තේරුම් අරගෙන ඒ යෝගාවචරයට විස්තර කියන්න පුළුවන් නම් මම මෙච්චර පැටලිලා හිටියේ. එතින්ලා මෙන්න මෙතෙන්ට ආවේ කියලා. අන්නේ පිට නන්නත්තර වෙච්ච තැන ඉඳලා gedette එන පාර ਸਰවචනාංශේ විස්තර කරන්නේ අපි අද උදේ සාකච්ඡා කරා සාමාන්‍ය ඵල සූත්‍රයේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. ඒකෙදි කියනවා යම් කිසි කෙනෙකුට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබිච්චාම භාරවචන්සේ උපමාවක් දෙනවා. මිනිස්සෙක් රස්සාවක් හොයාගෙන ගෙද ගමින් පිටත් වෙනවා. පිටත් වෙලා එක ගමකට ගිහිල්ලා ටිකක් කල් කරනවා. ආපහු ගෙදර යන්න නැතුව මිනිහට දෙනවා ඊගාව ගමට යන්න ඕනේ කියලා. ඊගාව ගමටත් ගිහිල්ලා ඒ රස්සාව ඊගාව ගමටත් යනවා. එහෙම ගිහිල්ලා ගන් 3-4ක් ගියාට පස්සේ ආ යම් ප්‍රමාණයක් වස්තු හදාගත්ත පස්සේ ආ කොහොමද නැවත අර ආපහු හිටපු ගෙදෙට්ට ඉන්නේ? ආන් මේ වගේ තමයි භාවනා කරන කෙනාට මගේ හිත තිබුණේ අරමුණේ ඔන්න සද්දෙකට ගියා ඔන්න මේකට ගියා මේකට ගියා මේකට ගියායි හැමතැනම මම කෑවා. දැන් මම දැනගත්තට පස්සේ හරියට ආපහු ගෙදෙට්ට එන්න කිසිම බාධාවක් නැහැ. ආන් ඒ වගේ තමන්ගේ චිත්ත වීතිය වැඩ කරපු හැටි පේන්න පටන් ගන්නවා. ඒක තමයි මේ අතික්කන්ත මානුෂ කියන කියන්නේ manussත්වයේ ඉක්මවලගේ පිරිසිදුකමක් තියෙනවා. ප්‍රණීත භාවයක් තියෙනවා. මේ හිත නන්නත්තරුනේ මෙහෙම. එතකොට මම දන්නේ ඒක උනේ හීනෙන් ඇවිදිනවා ඒක උනේ පැදුරටත් නොකිය. නමුත් අල්ලගත්ත තැන ඉඳලා ආපහු එනකොට හරියට ගම් හතරක් පහක් පහු කරන gedaraap මිනිස්සෙක් වගේ තේරෙන පටන් ගන්නවා. ඉතින් එහෙමනම් හිතන්න භාවනා නොකරන මනසක්. සතිය කියන එක දන්නේ නැති මනසක්. කොහෙන් පටන් ගන්නව කොහේ යනවද කියලා අපි කොහොමද අපි පොත් ලැබීමක් කරන්නේ? කොහෙද බුක් කීපින් එකක් කරන්නේ? ඒකෙලියල අපි හිතනවා නම් මේ අපි හම්බ කරන්නේ අපිට සුභසිද්ධිය පිණිසයි කියලා සෝරි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. සෝරි කියලා තමයි කියන්න තියෙන්නේ මෙච්චර මේ වස්තු හම්බ කරනවා, දරුවෝ හදනවා, ගෙවල් දොරවල් හදනවා ඔක්කොමත් හරි අන්තිමට කොහෙන්ද කියලා වෙරේ. ගඟට ඉනි කැපුවා. අපි දන්නේත් නෑ මේ ජීවිතේ ඉඳන්දී එක සැරයක්වත් නන්නත්තර වෙච්ච හිතක් ඉදලා ගෙදර ගෙනලා තැම්පත් කළා මම දන්නේත් නෑ. ඊට පස්සේ හිතනවා නන්නත්තර වීම පශ්චාත්තාපය ඒක හිටනරක් කරගෙන බුද්ධ ශාසනයක ආලෝකයක් ලැබෙන්නේ නෑ. කවදා හරි මේක කරගත්තා නම් ඒ කිනාට අපි මේ ගත්තොත් මේකේ සම්බන්ධය දිබ්බ සෝත ධාතුවට තමයි තේරෙන්න පටන් ගන්නවා කවුරු හරි කතා කරනකොට මේ මස්ස මේ කේල් ගහ කන්න දයන්නේ පොල් ගහ කන්න දයන්නේ කියලා. ඒකට මොනම දිබ්බසෝතයක්වත් ඕනේ නැහැ. වචන දෙක කතා කරනකොට පේනවා මෙවස මේ තණ්හාවෙන්ද බරිතව කතා කරන්නේ. මාන්නෙද්ද දිත්‍ය හැබැයි එයා දන්නෙත් නැහැ තණ්හා මාන දිත්‍ය. මේ විවුද්දලට තේරෙනවා මේ මේ ඇඳගෙන යන්නේ මොනෝ උපයන්නද මේ. එයා කවදාකවත් හිතන්නේ මේ වර්තමාන මොහොතේ හිටීමයි උප්පරීම දේ කියලා. එයා හිතන්නේ නැහැ මෙන්න මේ දේ කරගන්න ඕනේ කියලා. ඒක සඳහා තටමන තැටමිල්ල බලනකොට පේනවා. මේ මිනිසයා විහිං පොලිඩෝල් බොනවා වගේ අර හම්බෙච්ච හැම ඥානයක්ම යොදවන්නේ නැති වෙච්ච තණ්හාවක් ඇති කරන්න. නැති වෙච්ච මාන්නයක් ඇති කරන්න, නැති වෙච්ච ditthියක් ඇති කරන්න. ඉතින් එහෙව් එකේ ඒ මනුස්සයා ගිහිල්ලා බුදුහාමුදුරන කතා කරයි කියලා හිතන. ඒ මනුස්සයා ගිහිල්ලා රහතන් වහන්සේට නමකට කතා කරන්නේ ඒස කණ්ණාඩි අල්ලනවා මුණට බලපන් මොනවද මේ කතා කරන්නේ? ඔබට මේ වෙලාවේ කල යුත්තේ ඕකද? මේ කවුරු ගන්නේ මේ දක්වන්නේ? ඉතින් ඔය පෙරදෙන ඉන්න කාලේ මට මතකයි ඒ මේවා කියනකොට මේ මිනිසුන්ට නිග්‍රහ වෙනවද මන් දන්නේ මට එහෙම අදහසක් නැහැ. ඔය පුනරුත්පත්ති පිළිබඳව ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් ඇවිල්ලා තියෙනවා. ඒකට ડોક્ટર පරාක්‍රම ෆර්නෑන්ඩෝ ගිහිල්ලා සාකච්ඡා විඳලා තියෙනවා. ෆවුන්ඩේෂන් ඉන්ස්ටිටියුට් එකේ හන්තානකන්ද. ඉන්නකොට මෙයා දෙනවලු කතාවක් එයා සාක්ෂි වශයෙන් ඔප්පු කරලා මේක නා මෙතනින් මැරලා මෙතනින් ඉපදුනා ඒ ආත්මෙදී යා මැරෙන්න හේතුනේ අවධාන හේතුවට තනකොළ කපන මැෂින් එකෙන් ඇඟිලි හතරම කැපිලා ගිහිල්ලා. හැබැයි ඒකෙන් නෙමෙයි මැරලා තියෙන්නේ. ටික කාලයක් ගියාම මැරිලා ඊගාව ආත්මෙ උපදිනකොට ඇඟිලි හතරම එක මට්ටල්ලු. ඉතින් මෙයා හොයාගෙන හොයාගෙන ගිහිල්ලා මෙයා කතා කරලා බලනකොට එයාගේ පුරුරුප්පත්ති කතාවේදී කිව්වලු අපේ තාත්තා ඉන්දියාවේ හරකුණ තනකොළ කපන මැෂින් එකේ මම දන්නේ නැතුව තාත්තා කරකවන්න අත දැම්මා. ඇඟිලි හතරම ගාන්න කපලා ගියා. ඒ වගේ උපන් ලප 10ක් විතර ඔප්පු කරලා තිනවා. හක්කුක් නැහැ ඕනම කෙනෙක් කනවා. කනවා කියන්නේ ඇත්තද නැත්තද කියන මන් දන්නේ නැහැ. ඉතින් ඔක්කොම ඉවරලා යහුවලු. හරි. මම දැන් ආවේ මේ මේ පරිශ්‍රයෙන් මම ඔන්න ඔයගොල්ලන්ට ඔප්පු කරා. මම විද්‍යානුකූලව ඔප්පු කරලා තියෙනවා මරණාම ඊගා උපදිනවා කියලා. ඉතින් ડોක්ටර් පරාක්‍රම නැග්ලා ඇහුවලු දැන් ඔබතුමා විශ්වාස කරනවද මේ කියලා. විනාඩි 55ක් ලෝකෙටම ප්‍රසිද්ධ වෙන පුනරුත්පත්තිය ඔප්පු කරලා පෙන්නලා තිනවා. ඔබතුමා පිළිගන්නවද? මිනිහා කිව්වලු මම කවදාකවත් මේ ප්‍රශ්නේ හිතලවත් නැහැ කියලා. මම ලෝකෙටම ඔප්පු කරනවා පුනරුත්පත්තිය තියෙනවා. හැබැයි මම පිළිගන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අහන්න හිතුවලුම පුනරුත්පත්තිය පිළිගන්නවා ස්ටේජ් වලට නැගලා බයිලා කතා කරන එකද කරන්න තියෙන්නේ භාවනා කරන එකද? ලෝකෙවතේ ගිහිල්ලා ඔක්කොම පුනරුත්පත්තිය ඔප්පු කරගෙන ඉන්නේ ඒකද කරන්න ඕනේ. පුනරුත්පත්තිය දන්නවනම් සංවේග පහල කරන්න කියලා භාවනා කරන්න eBay. මේ ප්‍රශ්නේ අහන්නවත් හම්බුනේ නැහැ කියලා මනුස්සයා දන්නේ. අද දෙන දේශනවල ඔක්කොම තියෙන්නේ ඔච්චරයි. ඒකට හේතුව අපි ඉල්ලන්නේ ඛණ්ඩ දේවල්. අපි ඉල්ලන්නේ තණ්හාමාන වඩන දේවල්. ඉතින් ඒකට දිබ්බ සෝතෙන් හරි ගමන්නේ මොන සෝතෙන් හරි ගමන්නේ. ඒ අදාළ ඉල්ලුම සැපීම අනුව අද රේඩියෝ එකේ ඔච්චර කුණු හර්බ කියන්නේ අවුරු නිසාද අපි අහන හින්දානේ. ටෙලිවිෂන් එක ඔච්චර කඩප්පුලි කතා කරන්නේ අපි ඒකට කැමති නිසානේ. දැන් නිසරණනේ රේඩියෝ නෑ ටෙලිවිෂන් නෑ අපිට ප්‍රශ්නේ නෑ. අපි කන දේ හොඳට දිරවනවා. අපිට ප්‍රශ්නයක් නෑ. උගල සල්ලි දීලා ලයිසන් අරගෙන ලොකු රේඩියෝ ටෙලිවිෂන් ගැනත් ඒක බලලා දත් පිටිකක් ආපු කියන්නේ රැති. දිබ්බ සෝත නිසා. දෙවියොත් ඇවිල්ලා කතා කරනවා නම් උන්දලත් ඇවිල්ලා ওই කුණුහරුප ටිකක් කියලා යයි. ඒක දෙයියට ගෑනු කී දෙනෙක් ඉන්නවා. කඩපොලි ගන්න කියන ඔක්කොම වේල් කරද්ද කියලා හොරගෑනි බලන් ගියේ කතාවට නෙවෙයි මුළු වේල් කරත්තක් තියලා මුළු නගරේ හොදාගෙන යන්න හදන්නේ. අර දෙයියෝ හොර ගෑණි හම්බෙන්න ගිය කතාව. දැන් ඒක පූජනීය වස්තුවක් කරලා. මොකද කොළඹ ඉන්න ආදින්න ඔයිට වැඩි ලොකු දෙයක් නැහැ නේද? කිසිම දේව කතාවක මොන හරි දෙයක තියෙනවද බලන්න මේ නිවනක් පිළිබඳ කතා කරලා. අපේ බෞද්ධයෝ පන්සල් වල පල්ලියක් කොවිලක් නැත්තම් නැත්නම් විශේෂයෙන්ම දේවාලයක් නැත්තම් කීයක්වත් හම්බ කරන්න බෑ. ඉතින් අපි කැමති දෙයියෝ ආවේශ වෙලා දේව කතාවෙන් අරක කියනවනම් මේක කියනවා කවදාකවත් ඔය එකම දෙයියෙක්වත් নিকමටවත් මේ Nissan වලට කියලා භාවනා කරපන් කියලා එහෙම කියලා තියෙනවා. පේන එකදීම එව්ව පේනේ නොපේනේ. ඒක පේන්නේ ඒගොල්ලෝ කියන්නේ අතෙන් කියලා පූජාවක් දීපන් මෙතෙන් කියලා පූජාවක් දීපන් අර කරකම් මේක කරපන් කියලා. ඒ නිසා මම මේ දිබ්බදෝත ධාතුවට පහත් කළ කතා කරන්න හදනවා කියන එක නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න අතික්කන්ත මානසිකේන උබෝසද්දේ සුණාති දිබ්බේනවා මිනිස්සෙ දිව්‍ය දිව්‍ය මනුස්ස සද්ද. ඔය දෙකෙන් එකවත් තියන කියලා බලන්න හිත පිට ගියාම නැවත අරමුණට ගෙනත් තියෙන එක. මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්න හැටි. ඒ නිසා මේවා ලෞකික විෂයන් වලට තියාගෙන මේ විතක්ක ਵਿਚාර දෙක නන්නත්තර විචිතන ඉඳලා ආපහු එන එක සතුප්පාදේ නම් බලන්න පරියන්කීකදී අපිට හිත පිට ගිය හැම වෙලාවකම 100න් 1 වතාවකට අපිට සතුප්පාදේ පිටව ගන්න පුළුවන්. නැවත අරමුණට ගෙනත් තියාගන්න පුළුවන්. ඒක පිළිබඳව සර්වජන් වහන්සේ දේශනා කරනවා භික්ෂුවක් යම් සීලයක් විශේෂගත්තට පස්සේ ඔබේ ශික්ෂාපද තියෙනවනේ. ඒ ශික්ෂාපදයක් කැඩුනයි කියලා හිතන්න. යම් වෙලාවක කැඩෙනවා. ඒකෙන් භික්ෂුත්වේ හානි වෙන්නේ නැහැ. පුංචි ශික්ෂාපදයක් කැඩිච්චාම එයා නැවත ඒ නැවත ආයිති සංවරේ පිටනවා කියලා එකට කියන්නේ ආයෙ මේක නොකරන්න කිවිසගෙන පිරිසිදු වෙනවනේ. පිළිදු වෙන්නේ තවත් භික්ෂුවක් ගාවට ගිහිල්ලා අපි දේශනා කරනවා. ආපත්‍ති දේශනා කියලා මේකට කියනවා. අන්නේ ආපත්‍ති දේශනා කරනකොට මේක පියවර හතරකින් තමයිලු මේක සිද්ධ වෙන්නේ. ආපත්‍ති දේශනාවක් අංග සම්පූර්ණයි. ආපත්‍ති දේශනාව කියන කියන එක එක පැත්තකින් පව් අහෝසි කිරීම. ඒ තමන් වෙච්ච වැරද්ද කාට හරි දේශනා කරුවට පස්සේ ඒක අහෝසි වෙනවා. ඒක ආයේ යෝගාවචරයේ භාවනාවට බලපන්නේ නැහැ. මෙන්න මේ අහෝසි කිරීම කරනකොට සරති විවරති උත්තානි කරෝති දේශේති කියන පද හතරකින් තමයි සරුවචාන්සේ දේශනා කරන්නේ. ඒ යෝගාවචරයට තේරෙනවා භික්ෂුවක් නම් සමාදන්ව සිල් රකින භික්ෂුවක් නම් ඒ භික්ෂුවට තේරෙනවා මං අහවල් ශික්ෂාපදේ කැඩුනා. සරති. මතක් ගන්න. මම දානේ වැළඳුවේ 12 පෑන් නැත්නම් අරුණේ මධ්‍යහ්නෙන් පස්සේ. ඒක සමහරලාට සිද්ධ වෙනවා නොවැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාසවල අරුණ මධ්‍යහ්නේ එන 12ට ඉස්සෙල්ලා. ඉතින් හරියට අර 12ට වැඩ කරන්න පටන් ගන්න ගියේ එකනට එදාට 11 40 11 55 වෙනකොට අරුණ ගිහලා. එතකොට එයා බලනකොට 12 වෙලා ඒකට දැනලා. ඉතින් නැක බැලුවොත් කැලෙන්ඩරේ ගිහලා පේනවා මේ නොවැම්බර් මාසේ, ඔක්තෝබර් මාසේ 12 වෙනකොට වැඩ ඉවර වෙලා තියෙනවා. ඉතින් එයා සරති. සීපත් කරනවා. සරති විවරතිය හුදුවට විස්තර කරන මේ ශික්ෂාපදේ කැඩුනේ ප්‍රාතිමෝක්ෂ ශික්ෂාපද 227න් අන්න අසවල් ශික්ෂාපදේ කැඩුනේ. අයියෝ මගේ ශික්ෂාපද කැඩුනා කියලා නටලා හරියන්නේ නැහැ. එයා කාටද කියලා කියන්නේ ඉතල මෙන්න මේ අසවල් ශික්ෂාපදේ කැඩුනේ කියන්නේ ඥානයකින් කල්පනා කරනවා. ශික්ෂාපද කැඩුනෝ කියාගෙන ගම්මැද්දේ දුවලා හරියන්නේ නැහැ නේ විවරති. උත්හානි කරෝති හොඳට පිසුදු කරලා බලනවා මේ ශික්ෂාපදේ ජනවාරි පෙබ්‍රුවරි වුණා නම් කැඩෙන්නේ මේ කැඩුනේ නොවැම්බර් ඔක්තෝබර් වෙච්ච නිසා කියලා ඒක උත්හානි කරොත්ටි හයිලයිට් කරනවා ඔසෝලා කැපෙන්නනවා මෙන්න මේ ශික්ෂාවාදී මම ගෙදින් කරන මේ ඊට පස්සේ දේශේ ති කාලාලට කියලා කියන්න ඕනේ කිව්වට පස්සේ තමයි පව් අවශ්‍ය වෙන්නේ වගේම අපේ හිත පිට ගිහිල්ලා අපි කොච්චර නැවත ගෙනල්ලා තිබ්බත් පව් අවශ්‍ය වෙන්නේ කමඨාන් සුද්ධ කරනට ඒක කිව්වේ නැත්තම් කියනකොට තමයි Tamanට ආනිසංස ලැබෙන්නේ. කියනකොට තමයි තේරෙන්නේ මගේ හිතටත් පුළුවන් නන්නන්තර වෙන්න. මගේ හිතටත් පුළුවන් තහපතුරාවේ අරමුණු වලට යන්න. හැබැයි මම පුරුදු කරන ලද සතිය නිසා මට තේරෙනවා මෙච්චර දුරක් මං ගිහිල්ලා තියෙනවා කියලා. ඊට පස්සේ මම පීවර ගානකින් නැවතත් ඇවිල්ලා අරමුණේ පිහිටියා. පිහිටව බව විස්තර කරලා කියන්න පුළුවන් නම් ඒ කෙනාට ඉස්සරහට යනකොට අරමුණු රාශියක් වෙනකොට මෙන්න මේ අරමුණේ ගියොත් මට මෙහෙම වෙයි මේ අරමුණ ගියොත් මෙහෙම වෙයි කියලා හරියට දෙයියෝ කිව්වා වාගේ එහෙම නැත්නම් සබ්‍රක්‍මචාරින් වහන්සේ කෙනෙක් කිව්වා වගේ අරමුණු කියනකොට මෙයාට තේරෙන්න පටන් ගන්නවා අරමුණු රාශියක් තියෙනවා මට ඕන එකක් තෝරන්න පුළුවන් මේ තෝරන දේ අනුව මෙන්න මේ මේ තැන් වලට මේක පිටත් වෙනවා කියලා තෝරන්න ඉස්සරළම පෙරදක්මක් එන්න පටන් ගන්නවා ඒකට කියනවා අදිමොක්කේ කියලා මම මේ භාවනා කරනකොට මට සද්ද ඇහෙනවා වේදනා දැනෙනවා හිතවිලි එනවා අරමුණ තියෙනවා සතුට තියෙනවා කනගාටුව තියෙනවා මේ සෑම දෙයක්ම පත වීදි ඕන වීදිය කියන්න පුළුවන් කොයි වීදියකට ගියත් මේ මේ ආනිසංස තියෙනවා කියලා දන්නවනම් කොයි වීදියේ ගියත් වෙනපව් අවෝචි කිරීමේ ක්‍රමයක් තියෙනවා දන්න කෙනාට දන්න දිගනට පල්ල වෙන්නේ තර වරදින්නේ මොකද්ද පව් කෙරුවා කියලා ඇති වෙන පශ්චාත්තාපය ඊට පස්සේ ඒක හොදන්න කාටවත් බෑ. ඒකට අපි අසහනයි කියලා කියනවා. ඒකට කියනවා කුක්කුච්ච කියලා. උද්දච්චය කියලා. උද්දච්චය ඉන්නේ ඉස්සරහට කුක්කුච්චේ. කුක්කුච්ච කියන්නේ මේ මේ වැරදිලා ඇති කියලා. ඒ මනුස්සයා ඒ කරපු වැරද්ද නැවත නැවත සිහිපත් කරන වාරයක් පාස වැරද්ද සමාදම් වෙනවා. එතකොට හිත පිරිසුදු කරගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා ඒක සමාදම් වෙන්නේ පැත්තක තියලා වර්තමානට හිත ගන්න ඒ හිත ගැනීමට මේ විතක්ක ਵਿਚාර යොදවන්නේ. එතකොට ඒන ඥානේ තිබ්බසෝත ඥානයක් වගේ එකක් තමයි. දෙයියෝ අපිට කියලා දෙනවා වගේ තේරෙනවා. ඔබ ඉන්නේ බොහොම අනුතුරුදායක තැනක මෙන්න මෙතන විතරයි ආරක්ෂක තැන. පිටතෙන් අඩිය තිබ්බොත් අත්ත බිඳේ පයිපුරලින් තබාවරේ. මේකේ ඵලයක් මේක ඕන වෙලාවක විරුද්ධයි මොකක් ප්‍රශ්නයක් නැහැ. අන්න මෙතනදී ඊටාම රසවත් දෙයක් සිද්ධ වෙනවා. අපි එහෙම හිත හදාගත්තයි කියලා තුමු මම හිතන්නේ ඕක ලේසි කියලා නමුත් අපි උත්සාහ කරුවයි කියලා. අන්න එහෙම වෙච්ච වෙලාවක අපිට තේරෙන්න පටන් අර ගන්නවා මයිත් එක්ක මං අකමැති අරමුණක් එනවා මගේ හතුරෙක් මයි ළඟට එනවා නැත්තම් නැසිය යුතු වචනයක් මට ඇහෙනවා වෙන්න මේකට ඉතින් කර්මයේ කියලා හිතනවා කාලකන්‍යයි කියලා හිතනවනේ දැන් හිතෙනවා මම දන්න හොඳට මට මේ හතුරුකම් කරන කෙනෙක් මයිත් එක්ක කතා කරන්න මට පුළුවන් මේ මිනිස්සයත් එක්ක මේ පැමිණීම අභාග්‍යයක් නෙවෙයි මේ පැමිණීම මට මාව පරීක්ෂා කරන්න හොඳ අවස්ථාවක් කියලා. එයාට හතුරෙක් වශයෙන් සලකන්නේ නැතුව ආයෙ අවස්ථාවක් දෙන්න පුළුවන්කමක් වෙනවා. ඕනි හතුරෙකුට. ඉස්සලා එනකොටම අපිට තියෙන නැදකින් විතරක් නොපණ නොපතන් කියාගෙන තියෙන. දැන් තේරෙන පටන් ගන්න ඔබ දියුණු නම් ඔබ භාවනා කරලා තියෙනවා නම් ඊමණස මොකට එනවද දන්නේ නැහැ. අවස්ථාව දීලා බලන්න. ඒ වගේම අපිට නුහුරු සද්දයක් තරහින සද්දයක් ඇහෙනවා නැත්නම් බනියව කවුරුරි ඒක අහගෙන ඉඳ බලනවා අපිට වෙන්ද ඔක ඇත්තටම තරහින වචනයක් තමයි දැන් ඔබ භාවනා කරලා කැඩිච්ච හිත හදන්න දන්නවනම් නන්නත්තර වෙච්ච හිත gedera ගේන්න දන්නවනම් ඒක අහලා අපිට ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්ද කියලා බලන්න එහෙම බලනකොට මේ අපි හිතාන ඉන්න ලෝකේ නෙමෙයි මේ ලෝකේ අපි දැන් හිතන්නේ අපේ අම්මලා තාත්තලා අපේ උඩුවට දාපු ප්‍රභාකරන් හොඳ නෑ දෙමළු හොඳ නෑ මුස්ලිම් මිනිස්සු හොඳ නෑ මූල ධර්මවාදී හොඳ කියලා මොනවද කටුකම්බි ටිකක් දාගෙන තියන්නේ ඇතුළේ හෙල්ලෙනකොට ඇඟර දෙනවා භාවනා කරලා බලනකොට පේනවා මේ මුස්ලිම් වෙලා තියෙනෙත් මිනිස්සේ ප්‍රභාකරන් වෙලා තියෙනෙත් මිනිස්සේ අඟුලිමාල වෙන්නෙත් මිනිස්සේ මහේසාක්‍ය මහරහතන් වහන්සේත් මිනිස්සේ මේ මිනිස්සයාගේ මිනිස්සකම කොච්චර කිව්වත් නැති වෙලා නැහැ ඉතින් මනසට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ විදිහම අපිට ගහයි නෝන්ජලයක පොන්නය කොච්චර වැරදිදීත් මට අවස්ථාවක් දෙන්න ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුර සමාන දෙනවා. ඕනම කෙනෙකුට ඒ නිසා ඒ වැරදි නුහුරු නුපුරුදු නුස්නා දේවල් එක වැඩ කිරීමේ ඒ ඒ ඒ විනෝදාංශයට ගියාට පස්සේ තේරෙන්න පටන් ගන්නවා බුදුහාමුදුරුවෝ අපි පුරුෂ ධම්ම සාර්ථී ගුණයෙන් කොතෙන්ද ගිහිලා නැතර කරලා තියෙන්නේ වෙනද හිතා ගන්න බැරි දේවල් බලාපොරොත්තු වෙච්ච දේවල් අනන්තව සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට මේ පැංගිරි මූණට මිරිකපා වගේ අමාරු වැටෙන්නේ නැති එකට මූණ දෙන්න ගියාට පස්සේ ඒ වගේ ඇති වෙන වෙනස් දකින්නකොට තේරෙනවා මේ පරිණාමය. පුද්ගල පරිණාමය හිතා ගන්න බැරි පිමි පනින්න පුළුවන්. ඒක නිකන් දිබ්බසෝත ධාතුවක් වගේ තමයි එනකොටම තේරෙන මේ මනුස්සයා අහවල් වැරද්ද කර මිනිහා. නැත්නම් මට අහවල් කෙනෙක්ම කර මනුස්සයා. නමුත් ආපහු ආවට පස්සේ හිතෙනවා කමන්නේ මමනේ ඒ මනුස්සයා නෙවෙයි. මම දැන් භාවනා කරලා ඉන්නේ. මට ඕනේ බලන්න මෙසට අවස්ථාවක් දීලා බලන්න. දීලා බැලුවට පස්සේ සම්පූර්ණයෙන්ම ඔය යකාවයි කියන තරම කළු පාට නැහැ. අපි පුදුම බීතිකාතෝගේක ජීවිතය ගත කරන්නේ. මරණයට බය. එක එක්කත් මැරිලා නැහැ තාම. මරණයට බය වෙලා තියෙන හරියට අද්සු ප්‍රත්‍යක්ෂයක් වගේ. කවුරක්වත් මැරිලා නැහැ. මැරිච්ච එක එක්කත් ඇවිල්ලා කියලාත් නැහැ. පුදුම බයක් තියෙනවා මරණයට. පුදුමාකාර බයක් තියෙනවා රැ වෙනකොට. පුදුමාකාර බයක් තියෙනවා වයසට යනකොට. පුදුමාකාර බයක් තියෙනවා අරමුණ නැති වෙනකොට. ගිවිලා යනවා දකිනකොට. ඉතින් එතන නම් නිවන තියෙන්නේ අපි මේ බීතිකාවෙන් කරන්නේ මොකද්ද? අපි ලයිට් දාගෙන තරුණව ඉඳ හදනවා ජීවිතේ පුරාවට. ලෙඩ නොවි වයසට නොගිහින්. නමුත් සර්වඥාන් සඳහන් කරන්නේ මේක ජීවිතයේ අංගයක්. කොයි දේත් වයසට යනවා, කොයි දේත් රැය වෙනවා. අන්න ඒකට ලෑස්තියක්. එතකොට වෙන්නේ මොකද්ද? මේ තෙක්කල් වෙද්දි දිපිච්ච ඔක්කොම මේ අසුබ දර්ශන සුබ නිමිත්තක්. අකලට වටමහා වරුසාවක්සේ. අපල දිනේකා සුබ දසුණක්සේ. මාහැර ගිය ඔබ නොසිතූ දිනයක ඇයි දෝ යලි ආවේ එහෙම නැත්නම් කියතක ඇයි දෝ යලි නාවේ කොයි එකත් එකයි සම්පූර්ණ ජීවිතේ කාට් කුට්ටම අනලා අලුතෙන් අතක් ගත්තා වගේ අපිට අලුතෙන් මුත්තක් බටා ගන්න පුළුවන්. මේක මං හිතුණා දෙයියෝ අපිට දෙන පණිවිඩයට වැඩිය. මිනිස්සු අපිට පණිවිඩ දෙනවට වැඩිය බුදුහාමර අපිට අවස්ථාවක් දෙනවා. ඊගාව චිත්තක්ෂණේ කාටත් පිරිසිදුයි. ওই චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණේ කෙලෙස් වලින් කෙලස ගන්න එපා. ඒ චිත්තක්ෂණේ පිරිසිදු තියාගන්න ඕන නම් Taman දන්න අරමුණේ උදාසීන අරමුණේ එහෙම නැත්නම් මේ මධ්‍යස්ථ අරමුණේ නීරස වුණත් පවත්තන්න උත්සාහ කරන ඔය ඔක්කොම අභිඥාවට වැඩි වටිනවා. අද කන කෑමක් ඔය අභිඥා කතාවල් නිසා ඒ වගේම මේ গুপ্ত දේවල් අදහන්න ගිහිල්ලා ඒක හැබැයි හොඳ හුඟක් වෙලා තියෙන්නේ එහෙම කියන්නත් බෑ හැබැයි. මේ උග්ගතුම්මයි කන්නේ. මට පේනව වලිගේ නැද්ද කියලා මේ මිනිස්සුන්ට. මේ තරම් සරල මේ මේ සතිය කියන එක තියාන තියෙද්දි මේ කෙටි ක්‍රම වලින් අරෙහිම් මෙහෙන් යන්න ගිහිල්ලා අනාගත තියෙන ඇනිල්ල දිහා බලනකොට ගමේ ඉන්න උපාසකම්මල සද්ධාවන්තයොත් කන් නැතුව නෑ යැත්තොත් කතරගම දියුවිලි පස්සේ යනවා පඳුරු ගැට ගන්නවා සුමන සමන් දෙයියන්ට කියන අනම්මනම් වගේ තියෙන හැබැයි ඒක ටිකක් ඉවසන්න පුළුවන් මේ උගත්තු කියන අමන જાතිය කන කෑම දිහා බලනකොට මේ භාවනා ශේෂ්ත්‍රි දිගේ බලනකොට මේ මිනිස්සු ඉන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක හෝ නැත්නම් මේ සංඥා විපල්ලාස පිළිබඳ පිළිබඳ නොදැනීම නිසා හැබැයි අහිංසකයි. කවුරුත් මේ අමාරුවේ දාහන්නෝ අමාරුවේ දැන දැන වැටෙනව නෙවෙයි. නමුත් මේ උදාසීන අරමුණකට, මධ්‍යස්ථ අරමුණකට, Tamange මූල කර්මස්ථානෙට හිත පැවැත්ීමේදී එන මේ නීරසකම වග හසුරුව ගන්න බැරුණේ මේ සේරම කරන්නේ. ඒක දැනගෙන භවනා කරනවා නම් භවනා කරන්න කරන්න මේක තමයි පහළ වෙන්න ඕනේ කියලා. ඊයෝ මෙතන ඉන්න කාටවත් අත්දැකීම් වලින් අඩුවක් නැහැ. ඒගොල්ලෝ හිතනවා නෑ නෑ නීරසකම නැතුව උදාසීන වෙන්නේ නැතුව නිබ්බිදාව පහළ නොවි නිවන් දකින්න පුළුවන් මේ. එනිසා ඒක කෝල නොවි කෝඩු නොවි ඒ තමයි භාවනා කරනකොට මතුවෙන මේ ගති විතක්කේ සහ ਵਿਚාරය හරහා හරියට වෙන් කරලා හරියට මෙන්න මේකයි උනේ කියලා හෙලි කරන පමණින්ම ඒකට වසන්න බැරි වෙනවා. ඒක මම හිතනවා දේව පණිවිඩයකට වැඩිය බ්‍රහ්ම පණිවිඩයකට වැඩිය ඊර්ෂි පණිවිඩයකට වැඩිය ਸਰවචනාංශයේ මේ ත්‍රිපිටකය කියලා තියෙනවා. ඉතින් අපි මේ අයි ලෞකික අභිඥාවන් වල තියෙන වලට ඕනට වැඩිය සලකලා යන්න යාම නිසා අර භාවනා තියෙන සරල ගතිය එහෙම නැත්නම් සතියේ තියෙන සරල ගතිය අපිට නිකන් නීරස වෙලා තියෙනවා. ඒ නිසා හුදුවට සලකලා බලන්න මේ නීරසකම පහළ වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා කෙලෙස් සහිතව සහ කෙලෙස් රහිතව. කෙලෙස් සහිතව පහළ වෙන එක දිවි සියදීනස ගන්න හේතු වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් භාවනාවේදී සියදීනස ගන්නවා වගේ සක්කාය දිට්ඨිය නැසන වැඩපිළිවෙලක් යනවා. ආන්න ඒක වෙන් කරලා දැනගන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක කියන අරමුණ හරියට අඳුරගන්න සහ අරමුණේ ගති ලක්ෂණ දැකීමේ කටයුත්ත කළ යුතු වෙලාවේ කරන්න. ඒක හැලෙන වෙලාවේ හැරෙන්න දෙන්න ඕනේ. ආන්න එතකොට තමයි Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ මේ මනුස්ස මනසට මේක යෙදුවට මේකට කොහොමද ඒකට කියන්නේ? ඒකට කියන්නේ මේ අද කරපු දේ හෙට වළක්වන්න වෙනවා. හෙට වළක්වපු දේ අද ගන්න වෙනවා. සදාචාරවාදී ඉක්මවන්න වෙනවා කියන්නේ. භාවනා කර කර කර යනකොට කොතනද විතක්කය දාන්න කොතනද නැතර කරන්න කොතනද ਵਿਚාරය දාන්න කොතනද නැතර කරන්න ඕනේ කියලා තමාම පරිශන කළ දැනගන්නවා මිසක් කායින්වත් අහලා පොත්පත් වල නැතරම් පත්තිර වල සමීකරණ වල නැහැ හොඳට බලන්න අසහනේ අඩු වෙන තැන සතිය වැඩෙන තැන ආනේ මේ දෙකට ඉඩ දීලා යන එකට සරුවචාන්සේ කියන්නේ ප්‍රතිපදාව වැඩෙන තැන කෙලෙස් අඩු වෙන තැන ඒක උපත්ින් හම්බෙන දෙයක් නෙමෙයි අපට අපි ඒක අත්හදා බලලා කමටහන් සුද්ධ කරලා කරලා කරලා කරලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්ත දවසේ නම් ඒක පුංචි දෙයක් විදිහට තේරෙනවා. නමුත් එතෙන්ට එනකන් ඒක පුදුමාකාර ගම්භීරත්වයක් තියෙනවා. ඒක නිසා තමන් මේ භාවනා කරලා ලැබලා තියෙන අත්දැකීම් රාශියක් දැනුම රාශියක් සාය වගේ මෙවා යොදවන්න තියෙන කුසල ඡන්ද රාශියක් තියෙන නිසා හොඳට මතක තියාගන්න මේ භාවනාදී සිදුවෙන කිසිම දෙයක මොනම කෙලෙසයක්වත් නැහැ. කෙලෙසේ තියෙන සිදුවෙන දේ පැත්තක දාලා මොනවද හොයන්න යෑම නිසා එතකොට අපි අර මිච්ඡා විතක්ක දිගේ අපි මාළුවන්ට පොරි දැම්ම වගේ අහුවෙන් ඉඳී තියෙන නිසා මිත්‍යා විතක්ක දැනගෙන මේ සම්මා විතක්කයට හිත යොදා ගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිළු දිනාට ඊ පැහැදිලි අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා